සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි චක්කුම් උදපාදි ධර්මදේශනා මාලාවේ වීර්ය සම්බොජ්ජංගය පිළිබඳව තමයි අපි උදේ කරුණු සාකච්ඡා කරන්නට යෙදුනේ. එහි කරුණු 11ක් පිළිබඳව අපි සිහිපත් කරලා පළවෙනි කාරණාව හැටියට අපාය බය පච්ච වෙක්කනතා කියන කාරණාව අපි සාකච්ඡා කරන්නට යෙදුනා. දෙවෙනි කාරණාවේ ඉඳලා දැන් සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යන්නයි අපි සූදානම් වෙන්නේ. ඊට කලින් ප්‍රශ්නයක් අහලා තිනවා ඒකටත් උත්තරයක් දීලාම අපි ධර්ම සාකච්ඡාව පටන් ගමු. ප්‍රශ්නයක් අහලා තිනවා වර්තමානයේ ආර්ය උපවාදයක් සිදු කරගත් කෙනෙකු තෙරුවන් තමා කර ගැනීම රුවන්වැලි මහා චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිරියේ පූජාවක් සිදුකොට සිදු කරගත හැකිද නැතිනම් එම ආර්ය උපවාදයෙන් මිදී මෙම භවයේදීම ධර්මාවබෝධය පිණිස කුමක් කළ යුතුද යන්න පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ආර්ය උපවාදයක් සිදු වුණා නම් ඉස්සෙල්ලා සිදු වුණේ කාටද කියන කාරණාව තමයි බලන්න වෙන්නේ. ඒ ආර්යයන් වහන්සේ තමයි හොයාගන්න ඕනේ. හොයාගෙන උන්වහන්සේගෙන් සමාව ගන්න ඕනේ. ඒකයි නිවැරදි ක්‍රමය වෙන්නේ. ඉතින් මේ වෙනකොට ජීවතුන් අතර නැති කෙනෙක් නම් සමාව ගන්න ක්‍රම කීපයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මොකද ජීවත් වෙලා ඉන්නවනම් හොයාගෙන ගිහිල්ලා සමාව ගන්න ඕනේ. සරියුත් මහරහතන් වහන්සේටත් අර ඒක භික්ෂුන් වහන්සේ නමක් චෝදනා කළා. ඇගේ හැප්පුණා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ සාරිපුත්ත මොහුට අනුකම්පා කරලා සමාව දෙන්න කියලා. සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කළේ ස්වාමීනි උන්වහන්සේ මගෙන් සමාව ඉල්ලුවොත් මම සමාව දෙනවා කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම වරද කරපු කෙනා සමාව ඉල්ලන්න ඕනේ. ඉල්ලුවොත් තමයි සමාව හම්බ වෙන්නේ. ධර්ම රත්නයේට අපෙන් අපරාධයක් වුණා නම් ඒත් අපි ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕනේ. නැතු අපේ හිතෙන් විතරක් සමාවිල්ලුවට හරියන්නේ නෑ මං අතින් මෙහෙම වරදක් වුණා ඒ වරද වෙනුවෙන් ධර්ම රත්නයෙන් මම සමාවිල්ලනවා කියලා සමාව ගන්න ඕනේ ඒ හින්දා ඉස්සෙල්ලම කෙනාගෙන් සමාව ගන්න එක තමයි කරන්න තියෙන්නේ ජීවතුන් අතර නැතිනම් අම්මා තාත්තා ගැන සඳහන් කරනකොට නම් සඳහන් කළේ සොහන ගාවට ගිහිල්ලා සමාවිල්ලන්න කියලා වලලපු තැන දන්නේ නැත්නම් චෛත්‍යයක් බෝධියක් ගාවට ගිහිල්ලා පින්කම් කරලා ඒ ඇයිට පින් අනුමෝදන් කරලා සමාවිල්ලන්න කිව්වා ඒක තමයි නිවැරදි ක්‍රමය එතකොට. වරදක් වුණා නම් වරදක් වුණ කෙනා හොයාගෙන යන්න ඕනේ. තව ප්‍රශ්නයක් අහලා තියෙනවා අපායේ පිහිටි ස්ථානයේ මේ පෘථිවි ගර්භයමද කියලා. මේ පෘථිවි ගර්භයමයි. ඒ සක්වලක ලෝක 31ක් තියෙනවනේ. ඒ ලෝක 31 ඇතුලේ මේ අපායවල් 8 තියෙනවා. ඒක සතර අපාය හැටියට සඳහන් කරන්නේ. අර සියලු අපායවල් අයිති සතර අපාය තමයි සඳහන් කරන්නේ. එතකොට තියෙන්නේ මේ සක්වලේමයි. ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ මේ මහ පොළොවේම යට තියෙනවා කියලා. ළඟම අපාය කියන්නේ මහනිරයන් අතෙන් ළඟම එක සංජීවය මේ පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා යොදුන් 15000ක් යටින් හම්බ වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. පළවෙනි අපාය. එතන ඉඳලා තව යොදුන් 15000ක් යටින් දෙවෙනි අපාය. දෙවෙනි අපායේ ඉඳලා තවත් යොදුන් 15000ක් යටින් තුන්වෙනි අපාය. එහෙම යොදුන් 15000න් 15000ට යටට යන්නේ. මේ පොළොව යටම තමයි. යොදුන් 240000ක් මහ පොළොව ඝනකඩයි කියලා දේශනා කළානේ. දිව්‍ය තල තියෙන්නේ අපි ඉන්න තැන ඉඳලා යොදුන් 42000ක් උඩින්. ඒකට අපායට වඩා හුඟ ඈතින් තියෙන්නේ. අපායේ 15000ක් යටින්. නමුත් පළවෙනි දිව්‍ය තලයේ හම්බෙන්නේ යොදුන් 42000ක් උඩින්. එතන ඉඳලා තවත් යොදුන් 42000ක් උඩින් දෙවෙනි දිව්‍ය තලයේ 42000න් 42000ට දිව්‍ය තල 6 ඉහළට යනවා. මේ ගර්භයේම තමයි ওই සතර පායෙම තියෙන්නේ. විශේෂයෙන් නිරය දැන් අනික් ඒවාන තියෙනවනේ. මේ සක්වලේම තමයි තියෙන්නේ. ඒතකොට හැම සක්වලකම සතර පායක් තියෙනවා. 10000ක් සක්වල වෙනකොට 40000ක් සතර පායවල් තියෙනවා. අපි සාකච්ඡාවේ දෙවෙනි කාරණාව ආනිසංස දස්සාවිතා ආනිසංස දැක ගැනීම ඒ කාරණාව සඳහන් කරනවා නසක්කා කුසීතේන නවලෝකුත්තර ධම්මං ලද්දුන් ඒ කියන්නේ මේ කම්මැලි කමින් කවදාවත් සතර මාර්ග සතරඵල ලබන්න බෑ කවදාවත් කම්මැලියට මේ සතර මාර්ග සතරඵල ලැබෙන්නේ නෑ ඒ වගේම කම්මැලියට කවදාවත් නිර්වාණය ලබන්නත් නිර්වාණය ලබන්නත් බෑ මේ ලෝකෝත්තර ධර්මය අලසයාට කවදාවත් ලැබෙන්නේ නැහැ කියන කාරණාව තමයි ආනිසංස දස්සාවිතා කියලා සඳහන් කළේ. කුසීතකමින් තොරව අරඹන ලද වීරියෙන් යුක්තව කටයුතු කරන පුද්ගලයාට වීරිය වඩාගෙන වීරිය වඩාගෙන දියුණු කරගෙන දියුණු කරගෙන වීරියෙන් යුක්තව කටයුතු කරගෙන කරගෙන යනකොට තමයි ක්‍රමක්‍රමයෙන් මාර්ග ඵල ලැබෙන තත්ත්වයට එන්නේ. කම්මැලිකමින් ඉඳලා කවදාවත් වෙන්නේ නැහැ. සෝවාන් කියන ආර්ය මාර්ගඵලය ලබා ගත්තට පස්සේ පුදුම රැකවරණයක් ආරක්ෂාවක් තියෙන්නේ. එයින් එහාට වෙන මොකවත්ම නොකර හිටියත් උපදින්නේ ආත්ම හතක් විතරයි. හත්වෙනි ආත්ම භාවයේ කිසිම වීරියක් වඩන්නේ නමුත් හදිසිය කෙනෙක් බෙල්ල කැපුවත් මැරිලා යනවා නෙමේ පිරිනිවන් පානවා කියලයි සඳහන් කරන්නේ මේ හත්වෙනි ආත්මය. ඒ නිසා සත්තුක්කත්ත පරම කියලා සඳහන් කළා. එහෙම නිවන් අවබෝධ කරපු අයට. එතකොට තුන්වෙනි කාරණාව ගමන වීති පච්ච වෙක්කනතා මොකද්ද මේ ගමන වීති පච්ච වෙක්කනතා කියලා කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගිය මග තොපක් යා යුතුයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරපු හැටි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගිය මග ඔබත් යා යුතුයි එහෙනම් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගිය මග අප්‍රමාණ වීරියෙන් යුක්තවම ඒ උතුම් උතුම් බෝධීන් මුදුන්පත් කර ගැනීම සඳහාම නොකල කැපකිරීමක් නැති තරම්. උන්වහන්සේලා ඒ තරම් කැපකිරීම කරලා වීරිය වඩලා අපිට සංසාරයෙන් එතර යන පාර හොයලා දුන්නා. සසරින් එතර ගියපු උතුමන් වහන්සේලා ඒ තරම් අමාරුවෙන් ඒ සංසාර ගමන ගිහිල්ලා. එතර වෙන මගතොට හොයාගෙන අපිට තැන පැහැදිලි කරලා දුන්නා. ඒකට උන්වහන්සේලා විඳපු තරම් දුකක් අපිට විඳින්න අපිට විඳින්න නෑ. මග පෙන්නලා හොයලා දීලායි තියෙන්නේ. අපිට තියෙන්නේ දැන් පහසුවෙන් මාර්ගයේ ගමන් කරන්නයි අපිට තියෙන්නේ. අන් ඒ නිසයි සඳහන් කළේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගිය මඟ ඔබත් යා යුතුයි. ඒ මාර්ගය කිසිම කම්මැලියෙකුට ගමන් කරන්න පුළුවන් මාර්ගයක් නෙවෙයි. කුසීතයන්ට කවදාවත් ඒ මඟ යන්න පුළුවන් කමක් නැහැ. මේ ධර්ම මාර්ගය කවදාවත් කම්මැලියන්ට විවෘත වෙන්නෙම වෙන්නෙම නැහැ කියලා තමයි සඳහන් කළේ. නමුත් වැඩියෙන්ම අපි ගාව තියෙන්නේ කුසීතකම. පාපයට කතා කරනවා නම් පුදුම උද්‍යෝගයක්. කුසලයට කතා කරනකොට පුදුම පුදුම අපහසුතාවයක්. ඒ වගේම ලොකු ලොකු කපටිකමක්. කෙනෙකුට යම් බණ අහන්න කියලා කිව්වොත් කෙලින්ම බෑ කියන්නේ නැතුව මේ වෙලාවේ බෑ. එහෙම නැත්නම් දැන් බෑ. එහෙම කියනවා. ඒ කියන්නේ කෛරාටිකකමක් එක්ක. වෙන වෙලාවක කතා කරා නම් පුළුවන් මේ වෙලාවේ බෑ කියලායි කියන්නේ. දැන් බෑ කියලායි කියන්නේ. ඉතින් කොයි වෙලාවේ කතා කරුවත් එයා කියන්නේ එහෙමයි. එන දවසක් එන වෙලාවක් නැහැ. නමුත් අර විදිහට තමයි කතා කරන්නේ. ඒ නිසා සඳහන් කළා ගමන වීතිය ප්‍රතිවේක්ෂා කරනවා කියන්නේ නිවන් දකින්ද වමනයි කියලා කල්පනා කරන එකයි. බුද්ධ ආදීන් ගමන්ගත් මග කුසීතකමින් නොයා යුතු බවත් තරේ අදිෂ්ඨාන කරගත යුතු බව සිහිපත් කරනවා. ගමන වීති පච්ච වෙක්කනතා කියලා කියන්නේ ඒකයි. තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව පින්ඩ පාත පච්ච වෙක්කනතා. පින්ඩ පාතය ප්‍රතිවේක්ෂා කරන්න ඕනේ. මහණෙනි ඔබලාට යම් පිණ්ඩපාතයක් ඉපදුනා නම් ඒ පිණ්ඩපාතයේ දුන්න අය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔබලාගේ ඥාතීන් නෙමෙයි. මේ ගමනේ යනකොට මේ භික්ෂුන් වහන්සේලාගේ මට්ටමින් මෙතන කතා කරලා තියෙන්නේ. මේ ශාසනික ප්‍රතිපදාවේ මේ ගමනේ යනකොට යම් කෙනෙක් පිණ්ඩපාතයක් දුන්නා නම් ඒ පිණ්ඩපාතය දුන්නේ නෑදෑයෝනම් නෙමෙයි. ඊළඟට සඳහන් කළා ඔබලාගේ සේවක සේවිකාවෝ දාස කර්මකාරාදීනුත් නෙමෙයි. ඒ පිණ්ඩපාතය දුන්න අය නුඹලා නිසා ජීවත් වෙනවා කියලා කියන්නේ කෙනෙකුත් නෙමෙයි. අපි නිසා ජීවත් වෙනවත් නෙමෙයි. ආන් ඒ නිසා තමන්ගේ පුණ්‍ය කර්මය අතිශයින් මහත්ඵල වෙයි කියලා හිතාගෙනයි දීලා තියෙන්නේ. එතකොට පිණ්ඩපාතේ දුන්න අය නෑදෑයෝ නෙමෙයි, දාසයෝ නෙමෙයි, ඒ අය අපෙන් යැපෙන අපෙන් ජීවත් වෙන අය නෙමෙයි. නෑදෑයොත් නෙමෙයි නම් දාසියොත් නෙමෙයි නම් අපෙන් යැපෙන්නෙත් නැත්නම් ඒගොල්ලෝ මොකටද අපට පින්ඩපාත දුන්නේ? දුක් විඳලා මහන්සි වෙලා හොයාගත්ත ධනය දාස් ගණන් ලක්ෂ ගණන් වියදම් කරලා මොකටද දුන්නේ? ආන් ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. තමන්ගේ පුණ්‍ය කර්මයේ අතිශයින්ම මහත් ඵල වෙයි කියලා හිතාගෙනයි දීලා තියෙන්නේ. දෙන්න තැන් ඒගොල්ලන්ට ඕන තරම් තිබුණා. තිරිසන්ුන්ට දෙන්න තිබ්බා. පාරේ ඉන්න යාචක මිනිස්සුන්ට දෙන්න තිබ්බා. ගමේ හොඳයි කියන අයට දෙන්න තිබුණා. අහසින් යන ඍෂිවරු හොයාගෙන ගිහිල්ලා දෙන්න තිබුණා. ඒ කිසි තැනකට දෙන්නේ නැතුව මේ දාන වේල අරගෙන උඹලා ගාවට ආවේ ඒ පුජ්‍යලයාට මහත්ඵල මහානිසංසදායක කුසල් මේ දම් පූජා කිරීම නිසා ලැබෙයි කියන චේතනාව මතයි. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රත්‍ය අනුමත කරලා තියෙන්නේ මේ පින්ඩ පාතය අනුභව කරලා අපි මේ අය සසර ගමනින් මුදවයි. මේ දෙන පින්ඩපාතය අනුභව කරලා ඒ අය අපි සසර ගමනින් මුදවයි කියලා හිතලා. මොකද ඒ අයට මහත්ඵල මහානිසංසදායක කුසල් අනුමෝදන් වෙයි කියලා බලාපොරොත්තු වුණා. එතකොට ඒ අයට පින් ලැබෙන විදිහක අපේ ජීවිතේ පවතින්නේ නැත්නම් ඒ අයගේ බලාපොරොත්තු කාර්ය මුදුන්පත් වෙලා නැති නිසා මම ඒ පින්ඩපාතේට ණයකාරයෙක් තමයි වෙන්නේ. දවසක සංසාරේ මට ඒ කෑම වේලට ණය ගෙවන්න වෙනවා. ආන් එහෙම නොවෙන්නයි මනාව ප්‍රතිවීක්ෂා කරලම දන් වළඳන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. සිව්පත්යක්ම බුදුරජාණන් වහන්සේ අනුමත කරලායි තියෙන්නේ. අපි ඒකට කියනවා සිව්පසය, සිව්පත්ය. මේ පත්‍ය පරිහරණය කරලා මුලා නොවි පුළුවන් තරම් ඉක්මනට සසරින් මිදෙන්න කියලා දේශනා කරනවා. මුලා නොවි මේ සඳහන් කළේ මේ පින්ඩ පාතේට බුදුරජාණන් වහන්සේ ප්‍රතිවේක්ෂා ක්‍රමයක් දේශනා කළා. පටිසංකායෝනිසෝ පින්දපාතං පටිසේවාමි යාව දේව සීතස්ස පටිඝාතාය උන්නහස්ස පටිඝාතාය මේ පින්දපාතේ පිළිබඳව මේක මොකටද වළඳන්නේ නේවද වාය නමදාය නමණ්ඩනාය නවිභූෂනාය ඉමස් කායස්ස තිතියා මේ ආහාර වේල වළඳන්නේ මගේ කය උස්මහත් කරගන්න නෙමෙයි ඒක හැඩි දෙඩි කරගන්න නෙමෙයි. ඒක ලස්සන කරගන්න නෙමෙයි. ඇකිලිච්ච තැන් පුම්බගන්නත් නෙවෙයි. මදය වර්ධනය කරගන්නත් නෙවෙයි. එහෙනම් මේ ආහාර වේල මොකටද? කය පවත්වාගෙන බ්‍රහ්මචර්යාවේ හැසිරීම උදෙසා. කුසල් පූර්ණේ කර ගැනීම උදෙසා. සසරින් මිදීම උදෙසා ගුණ දහං සපුරා ගන්න මේ කය පවත්වා ගන්න උවමනා නිසා මේ ආහාරය අනුභව කරනවා. එහෙමයි ඒ ආහාරය ගන්න ඕනේ. එතකොට තමයි දන් දුන්න දායකයට මහත් වූ කුසලයක්වත්පත් වෙන්නේ. අපි මේ පින්ඩපාතයට ණය නැති වෙන්නේ. ආන් ඒ නිසා දායකයාගේ බලාපොරොත්තුවක් තියෙනවා අපිට මහත්ඵල මහානිසංස දායක කුසල් ලැබෙයි මේ වික්ෂුන් වහන්සේලාට දන් දුන්නාම. ඒ ප්‍රාර්ථනාවෙන් ඒ අය දන් දෙනවා. ඒ ප්‍රාර්ථනාව මුදුන්පත් කරවන්න සුදුසු විදිහට අපේ ජීවිතේ අපි පෝෂණය කරන්න ඕනේ. නමුත් නුඹ මේ වෙලාවේ කුසීතව වසන්නේ නම් නුඹ ඒ පින්ඩ පාතයට ගරු කරන්නේ නැහැ. මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ වෙලාවේ ඊටාම කුසීතව සසරින් මිදෙන්න ආරම්භ කරන ලද වීරියක් නැතුව ඔබ කටයුතු කරන්නේ නම් ඔහේ නිදාගෙන වගේ ඒ පින්ඩ පාතයට ඔබෙන් ඉෂ්ට වුණ සාධාරණයක් නම් සාධාරණයක් නෑ. දුන්න පුද්ගලයන්ගේ චේතනාවට, දුන්න පුද්ගලයන්ගේ මහන්සියට, දුන්න පුද්ගලයන්ගේ කැපකිරීමට ශාස්ත්‍රූන් වහන්සේ අපට කළ අනුකම්පාවට තියෙන ගරුත්වයට සලකලා ආරම්භ කරන ලද වීරිය ඇති පුද්ගලයා තමයි මේ පින්ඩ පාතයට ගරු කළා වෙන්නේ. දුන්න පුද්ගලයන්ගේ චේතනාවට දුන්න පුද්ගලයන්ගේ මහන්සියට දුන්න පුද්ගලයන්ගේ කැපකිරීමට අපෙන් ඉෂ්ට වෙන්න ඕනේ සාධාරණයක් තියෙනවා. ඒගොල්ලන්ගේ චේතනාව අපිට මහත්ඵල මහානිසංසදායක කුසල් හම්බ වෙයි. ඒගොල්ලන්ගේ මහන්සිය දාඩිය කඳුළු වගුරවාගෙන රෑ දවල් දුක් මහන්සි වෙලා රැකගෙන ආරක්ෂා කරලා උපයා ගැපියාගත් වස්තුව විශාල වශයෙන් ගිය පැහැදම් කරලා අපිට දන් දුන්නේ අර උතුම් බලාපොරොත්තුවක් මුදුන්පත් කරගන්න පුළුවන් වෙයි කියලා. ආන්ගේ අපි වෙනුවෙන් කරපු කැපකිරීමට සාධාරණයක් ඉෂ්ට වෙන්නත් ඕනේ. දුන්න පුජ්‍යලයන්ගේ කැපකිරීම සමහරලාට රෑ දවල් දෙකේම දෙකේම නිදි මරනවා. සමහරලාට සතියක් විතර නිදි මරනවා. දර හොයනවා, වී කොටනවා, ගෙවල් සුද්ධ කරනවා, අතුපතු ගානවා, පිරිසිදු කරනවා, තින්ත ගානවා. සමහර අය මාසයක් විතර මැරීගෙන වැඩ කරනවා ඇයි? gedara පින්කමක් කරන්න. එහෙනම් දුන්න පුද්ගලයන්ගේ කැපකිරීමට මනා වූ සාධාරණයක් ඉෂ්ට වෙන්න ඉෂ්ට වෙන්න ඕනේ. ශාස්ත්‍රඥ වහන්සේ අපට කළ අනුකම්පාවට තියෙන ගරුත්වයට බුදුරජාණන් වහන්සේ අපිට කළ අනුකම්පාවට තියෙන ගරුත්වය නිසා අපි වීරිය වඩන්න ඕනේ. අපිට කරපු අනුකම්පාවට තියෙන ගරුත්වය. අපි මේ කාරණාව තව ටිකක් ඉස්සරහින් සාකච්ඡා කරමු. ඊළඟට සඳහන් කළා එහෙම සලකලා ආරම්භ කරන ලද වීරිය ඇති පුද්ගලයා තමයි පින්ඳ පාතයට ගරු කරලා තියෙන්නේ. මේ විදිහට සලකලා දායකයන්ගේ වෙහෙසට මහන්සියට අපෙන් යම් යුතුයකමක් සම්පූර්ණ වෙන්න ඕනේ. අද දහවල අද උදෑසන කෑම වේල නැත්නම් දාන වේල ගෙනල්ලා දුන්න දායකයාට අප්‍රමාණ කුසලයක් රැස් වෙන්න ඕනේ. ගෙදර බොහෝ කටයුතු අතපහු කරලා ඇවිල්ලා තියෙනවා. දරුවන්ගේ කෑම වේල අතපහු වෙලා, තමන්ගේ කෑම වේල අතපහු වෙලා, රැකියාවට රස්සාවට යන එක අතපහු වෙලා, එදිනෙදා කටයුතු වල නිරත වෙන එක අතපහු වෙලා, ඒ සියලුම දේවල් ඒ විදිහට අතපහු වෙලා යනකොට ඒ සියල්ලම පසෙක තියලා මේ කාරණාව මුදුන්පත් කරගන්න ඒ අය කටයුතු කරලා තියෙනවා. ආන් ඒ නිසා ඒ ඇයට සාධාරණයක් ඉෂ්ට වෙන්නම ඉෂ්ට වෙන්නම ඕනේ. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ එතකොටයි මේ පින්ඳ පාතයට ගරු කළා වෙන්නේ. ආන් ඒ නිසා පින්ඩපාතයේට ගරු කිරීම සම්බන්ධයෙන් නුවණින් සැලකීම ඊටාම සුදුසුයි කියලා දේශනා කරනවා. නුවණින් සැලකලා බලන්න මේක. මේ මිනිස්සයා මේ දාන වේල දෙන්න මොන තරම් දුක් විඳද කියන එක නුවණින් සැලකලා බලන්න. එහෙම කටයුතු කරන්න කියනවා. ඒ පින්ඩපාතයේ හැබෑ සාධාරණයක් ඉෂ්ටකරනද කොයි විදිහට කටයුතු කරන්නද උදාහරණයක් දක්වනවා. මහා මිත්ත තෙරුන් වහන්සේ වාගේ වෙන්න කියලා. අහලා තියෙනව නේද මහා මිත්ත තෙරුන් වහන්සේගේ කතාව? මේ මහාමිත්‍ර දරුන් වහන්සේ වැඩ වාසය කළේ කස්සක කියන ලෙනේ. ඒ ලෙනේ වැඩ වාසය කරන උන්වහන්සේ බොහොම ධාර්මික ජීවිතයක් ආගමානුකූල ජීවිතයක් ගත කරමින් සසරින් එතර යන්නමයි වීරිය වැඩි වෙන්නේ. උන්වහන්සේ හැමදාම පින්ඩපාතේ වඩින gedarak තිබුණා මේ කන්ද පාවුල. උන්වහන්සේ ඉන්න කන්ද පාවුල gedarak තිබුණා. හැබැයි හරීම දුප්පත් gedarak. ඒ gedara කාන්තාව අම්මා එක දවසක් වනයේට යන්න ලෑස්ති වෙලා යම් කාර්යයක් සඳහා. ඇයි දුවට කතා කළා. කතා කරලා කියනවා දුවේ අහවල් තැන හාල් තියෙනවා. අහවල් තැන ගිතෙල් තියෙනවා. හකුරු තියෙනවා. කිරි තියෙනවා. මේ ගිතෙල් හකුරු කිරි හාල් මේ වගේ දේවල් අරගෙන අද දහවල උඹේ සහෝදරයන් වහන්සේ පින්ඩපාති වඩිනවා. ඉතා ප්‍රණීත කිරිබතක් හදලා උන්වහන්සේට දානි දෙන්න ඕනේ. මම අද උදේට කෑම කන්නේ නැහැ. ඊයේ රෑට උයපු හීල්බත් ටිකක් තිබුණා. මම ඒක හැඳි ගාලා කැඳක් හදාගෙන වැළඳුවා. ප්‍රණීත කිරිබතක් ඔබ දවල්ට හදලා ඔබේ සහෝදරයන් වහන්සේට ඒක පූජා කරලා ඔබත් ඒකෙන්ම වළඳපන්. එතකොට දුව ඇහුවා, "ඇයි අම්මා දවල්ටත් එන්නේ නැද්ද කැමරට? මම එනවා. මට මොනවා හරි පලාකොළ ටිකක් දාලා, හාල් මිටක්, කඩ සහල් මිටක් දාලා ඇඹුල් කැඳක් හදලා තියාපන්." දැන් මේ කාන්තාවගේ කතාව උදේට හීල්බත් වලින් කැඳ හදලා බීලා. දවල්ට කඩසහල් දාලා මේ නොයෙක් කොළ වර්ග එකතු කරලා ඇඹුල් කැඳක් හදලා තියන්න කියනවා. ස්වාමින් වහන්සේට ප්‍රණීත වූ කිරිබතක් පූජා කරන්න කියලා කියනවා. උන්වහන්සේගේ ප්‍රමාණය වෙන් කරලා දුවටත් ඒකෙම වළඳන්න කියලා කියපා. දැන් මගේ ශ්‍රද්ධාවේ තරම, ඇගේ උනන්දුවේ තරම. ඇය මේ ප්‍රකාශය කරනකොට මහා මිත්‍ර තෙරුන් වහන්සේ සිවුරු පොරවගෙන පාත්‍රා ධාතුවත් අරගෙන පින්ඩ පාතේට පිටත් වෙන ලෙන දොරකඩට ආවා විතරයි. අර කාන්තාවගේ කතාව ඇහුණා. උන්වහන්සේ කල්පනා කළා මහා මිත්‍ය ඒ අහිංසක කාන්තාව උදේට හීල් කැඳ බීලා දවල්ට ඇඹුල් කැඳක් බීලා ජීවත් වෙන්න හදනවා. නමුත් ඔබට ඊටාම ප්‍රණීත තෙල් ගිතෙල් හකුරු මිශ්‍ර කිරිබතක් හදලා දෙන්න කියලා දුවට කියනවා. මං කොහොමද මේ දාන වේල වළඳන්නේ? මං සුදුසුද මේ දාන වේලට? මං වීරිය කරන්න ඕනේ. මා විසින් උත්සාහ කරන්න ඕනේ. වීරිය කරලා උත්සාහ කරලා කොහොම හරි මේ පින්ඩ පාතේට මම සුදුස්සෙක් වෙනවමයි. පාත්‍රේ තිබිය යුතු තැනින් තිබ්බා. සිවුර ගලවලා එල්ලන තැනින් එල්ලුවා. උන්වහන්සේ භාවනාවට වාඩි වුණා. නොබෝ වෙලාවකින් උන්වහන්සේ සෞඛලෙස් නැසලා රහත් වුණා. මහා මිත්‍ර තෙරුන් වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා. අර දන් දෙන්න ලෑස්ති වෙලා හිටපු මෑණියන්ගේ ගෙදරට වැඩියා. රහත් වෙලා කුටියේ දොර ඇරලා බලහම තාමත් පෙරවරු කාලය කියලා දැනුණා. අර දුව දානේ හදාගෙන බලන්න හිටියා. උන්වහන්සේ වෙනදට වඩා හරිම ප්‍රසන්නයි. ඉරියව්වල ලොකු වෙනසක් තියෙනවා. අර දුව බොහෝම ශ්‍රද්ධාවෙන් පාත්‍රය අරගෙන ගිහිල්ලා අම්මා කියාපු විදිහට හදාපු කිරිබත් පිළිගන්වලා බොහොම සතුටින් ගෙනල්ලා උන්වහන්සේට පිළිගන්නවා. සුවපත් වේවා. උන්වහන්සේ එහෙම කියලා ආපහු උන්වහන්සේ වැඩ ඉන්න කුටිය දිහාටම වැඩියා. හැබැයි තරුණිය බලාගෙන හිටියා අද නම් ස්වාමීන් වහන්සේගේ ජීවිතේ ලොකු වෙනසක් පේන්න තියෙනවා. හැන්දෑවේ අම්මා ආවට පස්සේ කරුණු කාරණා ඇහුවා. ඇය ස්වාමීන් වහන්සේ පිළිබඳව කරුණු කාරණා සේරම ඇයට දැනුණ දැකුණ හැටියට මතක් කළා. අම්මටත් ඒ වෙලාවේ ඇති වුණේ ලොකු සතුටක්. දුවේ උඹේ සහෝදරයන් වහන්සේ මේ ශ්‍රමණ ජීවිතයේ මුදුන්පත් කරගත යුතු යම් උතුම් ඵලයක් තියෙනවා නම් එතෙන්ට යන්න ඇති කියලා කීවා. ඉතින් උන්වහන්සේ මාර්ගඵල ලබන්න ඇති කියලා අම්මා කීවා. දැන් එතකොට මේ කාන්තාවගේ පින්ඳ පාතේට උන්වහන්සේ සාධාරණයක් කරපු හැටි. මේ තරම් දුක් විඳලා මට දන් දෙන ඒ අයට මම පින් කඳු රැස් කරවන්න ඕනේ කියන අදිෂ්ඨානයයි තිබුණේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ අදිෂ්ඨානය කවදාවත් මග අරගන්න මග අරගන්න එපා සිව්පස්සේ දෙන දායකය වෙනුවෙන් නිරන්තරයෙන් තමන් එහෙම කැප වෙලා කැප වෙන්න වෙනවා කියලා. ඊළඟට මේ දාණය අර කාන්තාව දුන්න දාණය තව පැත්තකින් දාන ප්‍රතිදානයක් බවටත් පත් වෙනවා. මොකද තමන් ඇඹුල් කැඳක් වළඳලා, තමන් හීල් කැඳක් වළඳලා ප්‍රණීත ආහාරයක් දන් දුන්න එක දාන ප්‍රතිදානයක් බවටත් පත් වෙනවා. ඒක එසේ මෙසේ දාන ප්‍රතිදානයක් නම් නෙවෙයි. ස්වාමින්වහන්සේ පාත්‍රෙත් අරගෙන කුටිය දොරකඩට ආව පිණ්ඩපාතේ වඩින්න. කස්සක ලෙන ద్వාරයේ තිබිච්ච ගහේ වැඩ හිටිය දෙවියෙක්. ඒ දෙවියට ස්වාමින්වහන්සේ ගැන පුදුම පුදුම ආඩම්බරයි සතුටුයි. ආන් ඒ නිසා එදා ඒ දෙවිය ස්වාමින්වහන්සේගේ පාද මූලයේ වඳිනවා. වඳින්නේ කොහොමද? නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්සතේ යාසවා කීනා දක්ඛිනේ යාසි මාරිස කවුද එහෙම කියන්නේ ලෙන් දොරකඩ ගහේ ඉන්න දෙවියා මොකද්ද දෙවියා කියන්නේ? යම්සේ නුඹේ කෙලෙස් ප්‍රහීන වුණාද නිදුකානිනි නුඹ දක්ෂිනාවට සුදුසු වන්නේය. ආන් එහෙම කියලා වන්දනා කළා. ස්වාමීනි යම්සේ නුඹේ කෙලෙස් ප්‍රහීන වුණාද නුඹ වාගේ අය දාණයට බොහොම සුදුසුයි. දම් පිළිගන්න බොහොම සුදුසුයි. ඉන් පසු කියනවා නිදුකානිනි පිඬු පිණිස හැසිරෙන නුඹ වහන්සේ වන් රහතුන්ට පින්ඩ පාතාදිය මහලු ස්ත්‍රීන් පින්ඩපාතයේදී මහලු ස්ත්‍රීන් දුකින් මිදෙන්නේය. ඔබ වහන්සේ වගේ වීරියවන්ත උත්තමයෝ මේ ශාසනයේ උතුම් ප්‍රතිපදාවන්ට පැමිණියහම ගමක් ගියක් දොරක් ගානේ ඔබ වහන්සේලා පින්ඩපාතේ වඩිනකොට මේ මහලු ස්ත්‍රීන්ට සැලසෙන්නේ මහා යහපතක්. උදා වෙන්නේ මහා යහපතක් කියලා සඳහන් කළා. ඒ ලෙන්දරකට දෙවිය සඳහන් කරපු කාරණාව ස්වාමින් වහන්සේ නමක් Tamanට දෙන පින්ඩපාතයේ සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ කියලා කල්පනා කරලා කටයුතු කරපු හැටි. එහෙමනම් කුසීතව ඉන්නවා කියලා කියන්නේ ඒ ආහාර වළඳලා එක්ක නිදා ගන්නවා. නැත්තම් වෙනත් පංචකාමයට සම්බන්ධ කටයුත්තක යෙදිලා ඉන්නවා මිසක් සසරින් මිදෙන වැඩපිළිවෙලක යෙදිලා යෙදිලා නැහැ. ඒ කියන්නේ දන් දුන්න දායකයාට අතිශයින්ම මහත්ඵල මහානිසංසදායක කුසල් අත්පත් කරවන්න සූදානම සූදානමක් නැහැ. දායකයාගේ හිතේ ප්‍රඥාව නිසා මහත්ඵල වෙන කොටසක් තියෙනවා. නමුත් ප්‍රතිග්‍රාහකයාගේ ප්‍රඥාවත් ඉහළයි නම් ඒ දාණය තව තවත් මහත්ඵල මහානිසංසදායක දායනයක් බවට පත් වෙනවා. එහෙනම් ප්‍රතිවේක්ෂාව කෙරෙන්න ඕනේ කොහොමයි? ඊළඟට පින්නතුනේ පස්වෙනි කාරණාව දායජ්‍ය මහත් පච්ච වෙක්කනතා. දායජ්‍ය මහත් පච්ච වෙක්කනතා. ඒ මොකද්ද කියන්නේ? ශාස්ත්‍රූන් වහන්සේගෙන් ලැබෙන දායාදය ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලායි කියන්නේ. ශාස්ත්‍රූන් වහන්සේගෙන් ලැබෙන දායාදය ප්‍රත්‍යවේක්ෂා කරන්න. එතන සඳහන් කළා භාග්‍යතුන් වහන්සේගෙන් අපට ලැබෙන දාන වර්ග හතක් තියෙනවා. ධන වර්ග හතක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන ධන වර්ග හතක් තියෙනවා. ඒ හත සඳහන් කරලා තියෙන්නේ අනුගුත්තර නිකායේ විත්තත ධන සූත්‍රයේ. අපි මේකට කියනවා සප්ත ආර්ය ධනය කියලා. ආර්ය ධන හත. කුසීත පුද්ගලයාට ඒ ආර්ය ධනය බාර ගන්න බැරුව යනවා. කුසීත පුද්ගලයාට භාග්‍යතුන් වහන්සේගෙන් ලැබෙන දායාදය බාර ගන්න බැරුව යනවා. එහෙනම් මේක ලැබෙන්නේ යමෙකුට යමක් දෙත පරිහරණයටත් පිනක් තියෙන්න ඕනේ. යමෙකුට යමක් දෙනවා නම් ඒක අරගෙන පරිහරණය කරන්නත් ඒ මනුස්සයාට පිනක් තියෙන්න ඕනේ. අපිට දෙන්න පුළුවන්. ගන්න කෙනාට පරිහරණය කරන්න පින් ඕනේ. එහෙම පිං නැත්තම් ඒත් පරිහරණය කරන්න පරිහරණය කරන්න බෑ. එක්ක කාගෙන් හරි ලැබෙනවා. ඒක තව කාට හරි දීලා දානවා. මට පරිහරණය කරන්න පිනක් පිනක් නෑ. එහෙම ස්වභාවයකුත් තියෙනවා. පිං අඩු කෙනෙකුට මව්පියන් විසින් දෙන ධනයත් නිකම්ම විනාශ වෙලා යනවා කියන සඳහන් කරනවා. පින අඩු කෙනෙකුට මව්පියෝ මොනතරම් වස්තුව දුන්නත් ඒ වස්තුව වල වෙච්ච දෙයක් නැතුව යනවා. සමහර අයට කොච්චර දුන්නත් කරන දේකුත් නැහැ, කරපු දේකුත් නැහැ. නැත්තටම නැතිලා ගිහිල්ලා. පිනමදු මව්පියෝ දෙනවා. දෙන එක ලබන්න පිට තියෙනවා. නමුත් පරිහරණය කරන්න පරිහරණය කරන්න පින් නැහැ. ඒකයි එහෙම සඳහන් කළේ. එතකොට විත්තත ධන සූත්‍රයේ සඳහන් කළ ආර්ය ධන හත අපි උකට කියනවා සප්තාර්ය ධනය කියලා. එන මොනවද ඒ සඳහන් කළේ? ශ්‍රද්ධා ධනං. ඒක තමයි පළවෙනි ධනය. ශ්‍රද්ධාව නැමැති ධනය. දෙක සීල ධනං. තුන හිරි ධනං. හතර ඔත්තප්ප ධනං. පහ සුත ධනං. හය ඡාග ධනං හත පඤ්ඤා ධනං. මේ ධන හතක් තියෙනවා. කාගින්ද ලැබෙන්නේ? භාග්‍යතුන් වහන්සේගෙන් අපිට ලැබෙන ධන වර්ග හතක්. එතකොට එහෙම බලහම පැවිද්ද කියලා කියන්නේ එසේ මෙසේ ධනවතෙක් එසේ මෙසේ ධනවතෙක් නෙමෙයි. හැබැයි අපි කල්පනා කරන දකින්න ලෞකික ධනවත්කම ධනවත්කම නෙමෙයි. ශ්‍රද්ධා ධනය. මොකද්ද එතකොට මේ ශ්‍රද්ධා ධනය කියලා කියන්නේ? සඳහන් කළා මේ ආර්ය ශ්‍රාවකයා විසින් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි විශේෂයෙන් අදහනවා නම් සෝ භගවා ඉතිපි අරහං. ඒ භාග්‍යතුන් වහන්සේ අරහං නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක විද්‍යාචරණ සම්පන්න නම් වනසේක සුගත නම් වනසේක ලෝක විදු නම් වනසේක අනුත්තර පුරිස ධම්මසාරති නම් වනසේක බුද්ධ නම් වනසේක මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ කදම්බය සිහිපත් කරලා ශ්‍රද්ධාව උපදවාගෙන යම් කෙනෙක් වන්දනාමාන කටයුතු කරනවා නම් ඒ ශ්‍රද්ධාව පෙරදරි කරගෙනම අකුසල් මාත්‍රයෙන් මිදෙනවා නම් ආන් ඒ පුජ්‍යලයා ගාව මනා වූ ශ්‍රද්ධාවක් තියෙනවා. අප්‍රමාදී බවක් තියෙන නිසා තමයි එහෙම ශ්‍රද්ධාවක් උපදින්නේ. අපේ ශාස්ත්‍රයේ සඳහන් කරපු විශාලතම පින්කමට මොකද්ද කියන්නේ? විශාලම පින්කම අප්‍රමාදේ. විශාලතම පින්කම අප්‍රමාදේ. ඒ නිසා කොච්චර දේවල් කරන්න පුළුවන් වුණාද? මේ කරුණ නිසා මෑත කාලේ මුළු බෞද්ධ සමාජ සංහතියම අති දැවැන්ත වෙනසකට වෙනසකට භාජනය වුණා. මොන කරුණ නිසාද? අප්‍රමාදී කරුණ නිසා. නිග්ගෝධ සාමණේරයන් වහන්සේ අවුරුදු 7 දී ධර්මාශෝක මහරජුරවන්ට අප්‍රමාදයේ පිළිබඳව කරුණු කියලා දෙන්නේ. රජුව ඒක පිළිගත්තා. රජුරවන්ට ඒක මනාව වැටහුණා තේරුම් ගියා. රජුරු ශාසනය වෙනුවෙන් මහත් යමක් කරන්න ඒ නිසා අදිෂ්ඨාන කරගත්තා. ඒක ප්‍රතිඵලයක් ඇටියට අදත් බණ අහනවා අදත් බණ කියනවා අපි. එහෙමනම් අප්‍රමාදය. ආසනයේ තියෙන ලොකුම පින්කම මොකද්ද? අප්‍රමාදය. ඒකට උදාහරණ සඳහන් කළා ඇතාගේ පිය සටහන ඇතුළට මේ ලෝකේ ඉන්න සියලුම සත්තුන්ගේ පිය සටහන් ඇතුල් කරන්න පුළුවන්. එහෙනම් ලෝකේ තියෙන හැම පින්කමක්ම අප්‍රමාදයේ පදනම් කරගෙනමයි සිද්ධ වෙන්නේ. ඊළඟට සඳහන් කළා මේ අප්‍රමාදය කියන එක තවත් කොයිතරම් කොයිතරම් වටිනවද දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේට කියන්නේ සම්මා සම්බුද්ධ කියලා. නොයෙක් කෝටි සංඛ්‍යාත පින්කම් පවතින අතරේ එහෙම පින්කම් තියෙන ලෝකෙක සියලුම පින්කම් අභිභවනය කරපු මහා ශ්‍රේෂ්ඨතම පින්කම තමයි මෙතන සිහිපත් කරපු අප්‍රමාදේ. එහෙමනම් අනික් හැම පින්කමක්ම අභිභවනය කරලා නැගී සිටින්නා වූ යම් දෙයක් තියෙනවා සියලුම මිනිස්ය, දිව්‍ය, යක්ෂ, දේව, බ්‍රහ්ම ආදී මේ සියලු දෙනාටම වඩා උතුම්ම වුණේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් පින්කම් ලෝකෙත් අන් සියල්ලටම වඩා අතිශයින්ම උත්තරීතර වෙන්නේ ඒ කාරණාව තමයි. අප්‍රමාදය. ආංගී අප්‍රමාදය යම් කෙනෙක් තුළ හරියටම ක්‍රියාත්මක වෙනවා ඒ පුද්ගලයා ගාව ශ්‍රද්ධාව කියන ධර්මතාවයේ හිග හිග නැහැ. එහෙනම් සත්තාරේ ධනෙ පළවෙනි එක ශ්‍රද්ධා ධනං. දෙක සීල ධනං. මොකද මේ සීල ධනය ආර්ය ශ්‍රාවකයා විශේෂයෙන් පස් පවින් වැළකුණේ වෙයි සීල ධනය ආර්ය ශ්‍රාවකයා ඒ කියන්නේ බුද්ධ ශ්‍රාවකයා නිරන්තරයෙන් පස්පව් වලින් වැළකීච්ච කෙනෙක් තිසරණ සහිතයි පස්පව් වලින් වැළකීලා ආර්ය ශ්‍රාවකයා එතකොට මේ ආර්ය ශ්‍රාවකයා පන්සිල් ආරක්ෂා කරගෙන මෙහෙම කටයුතු කරනකොට ඒ ශ්‍රාවකයාට යම් දවසක හිතෙනව නෑ මම අත සිල් ගත්තොත් හොඳයි කියලා. එයා ඉන්න තැනින් තව ටිකක් ඉහළට ආවා. එතකොට එයා කල්පනා කරනවා නෑ වරුවක් නෙමෙයි මං අද පැය 24ක් මට සිල් ගන්නවා. මං සුමානයක් අටසිල් ගන්නවා. මං දවස් 14ක් අටසිල් ගන්නවා. මං දවස් 15ක් අටසිල් සමාදන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරායවට ප්‍රාතිහාර්ය පක්ෂයේ සිල් කියලා. මං ඒ වාගේ උතුම් සීලයක් සමාදන් වෙනවා. එහෙම කෙනෙකුට කල්පනා කරන්න පුළුවන්. අද පන්සිල් වලයි ඉන්නේ. මං හෙට අටසිල් වලට නවාංග පොසතියට දසසිල් වලට හෙට යනවා. ආර්ය ශ්‍රාවකයා. පස්පවින් වැළකීලා ඉන්නේ. එහෙනම් එයා අනිවාර්යයෙන්ම දස කුසල් වලිනුත් වළකිනවා. මනාව පන්සිල් ආරක්ෂා කරනවා නම් එයා දස පුණ්‍ය ක්‍රියාවෙත් යෙදෙනවා. එහෙනම් රැස් කරන්නේම කුසල ස්කන්ධයන්මයි රැස් කරගන්නේ. එහෙනම් සීලය උතුම්ම ධනය. හිරි ධනය. හිරි කියලා කියන්නේ කාය, වචී, මනෝ මේ තිදරෙන් සිදු කෙරෙන දුෂ්ක්‍රියාවලට එහෙම නැත්නම් ඒවට කියන්නේ දුෂ්චරිතාදීනව. සිත, කය, වචනය මුල් කරගෙන සිදු කරගන්න මේ දුෂ්චරිතාදීනව ගැන කල්පනා කරලා ලැජ්ජාවටපත් වෙනවා. කෙටියෙන් කිව්වොත් තිදොරින් පව් සිද්ධ වෙනකොට එයා ලැජ්ජ වෙනවා. බොරුවක් කියවුනහම ලැජ්ජ වෙනවා. පරුස වචනයක් කිස් වචනයක් කියවුනහම ලැජ්ජාවක් ඇති වෙනවා. සතෙක් මැරුවා කියලා කවුරු හරි කිව්වොත් ඒක මහ ලැජ්ජාවට කාරණාවක් කාරණාවක් වෙනවා. එහෙනම් හිරිදණය කාය වචී මනෝ මේ තිදර දුෂ්චරිතය පිළිබඳව ලැජ්ජා වෙනවා මේ තිදරින් කරන දුෂ්චරිතය පිළිබඳව ලැජ්ජාවට පත් වෙන එකට කියනවා හිරිදණය ඔත්තප්ප ධණය තිදරින් නරක වැඩවල යෙදෙන්න ඇති වෙන බය පව් කරන්න තියෙන බය ඒකට කියනවා ඔත්තප්පය මොකක් නිසාද පව් කරන්න බය සතර අපායට යයි කියලා පව් කරන්න බයයි ඊළඟට සඳහන් කළා මේ මේ විදිහට මේ මේ කර්ම විපාක දෙනවා ඒ ක්‍රමයට මම අකමැතියි. එහෙනම් ඒ විපාක දෙන කර්ම වලින් නිදහස් වෙන්න වැඩපිළිවෙලක් තියෙනවනම් ඒ තමයි කර්ම රැස් කරන්නේ නැතුව ඉන්න එක. තිදොරින් කර්ම රැස් කරන්නේ නැතුව ඉන්න එක. මොනතරම් සංයමයක් තියෙන්න ඕනේද? තිදොරින් කර්ම රැස් කරන්නේ නැතුව ඉන්න. මේ වචන මාත්‍රයෙන් කියනවා වාගේද? පූර්ව උත්සාහයක යෙදෙන්න ඕනේ. පූර්ණ උත්සාහයක. අප්‍රමාණ වෙහෙසක යෙදෙන්න ඕනේ. අපමණ කැපකිරීමක් කරන්න ඕනේ. ආන් එතකොට පුළුවන් ඒ බලාපොරොත්තුෙන් තැන්ට ළඟා වෙන්න. ඒ නිසා සඳහන් කළා පොත්තප්පදහනේ තිදරින් නරක වැඩවල යෙදෙන්න ඇති කරන බයයි. තිදරින් නරක වැඩ කරන්න ඇති වෙන බය. පොත්තප්පදහනේ. තව විනතිනේ ඔකට සඳහන් කරන්න පුළුවන් මේ ඇනුම් බැනුම්, නිර්ධන වීම, හිරේ විලංගුවේ වැටීම්, අනුන්ගෙන් ගුටි බැටවලට ලක්වීම, මේ ආදී නොයෙක් දේවලුත් පැහැදිලි කරන්න පුළුවන් යම් කෙනෙක් ගාව ඔත්තප්ප ධනෙ තියෙනවා නම් ඔහු ඒ දේවල් වලිනුත් නිදහස් වෙනවා. ඊළඟට ධන හානි වලිනුත් නිදහස් වෙනවා. තමන්ගේ ධනෙ හානි වෙන එකෙනුත් නිදහස් වෙනවා. ඊළඟට සඳහන් කරපු කාරණාව සුත ධනය. සත්තාරි ධනේ පස්වෙනි එක සුත. මොනවද මේ සුත කියලා කියන්නේ? ආර්ය ශ්‍රාවකයා බහුශෘත වෙයි. බහුශෘතයි කියලා කියන්නේ බොහෝ දේවල් අහලා බොහෝ දේවල් ඉගෙනගෙන ප්‍රගුණ වෙලයි ඉන්නේ. බහුශෘතයි. එහෙනම් ඒකයි මෙතන ශෘත ධනය කියලා කිව්වේ. අසන ලද්ද මතක තබා ගැනීම. අහපු දේ හොඳට මතක තියෙනවා. අහලා මතක තබාගත් දේ බොහෝ කලකට පසු නැවත එසේම මතක තබාගත් දේ ආවර්ජනය කළ හැකියි. අවුරුදු ගානකට කලින් අහගත්ත දේවල් හොඳට මතක තියාගෙන ඉන්නවා. ඒ දේවල් නැවත වුවමනා ඕනෑම වෙලාවක ආවර්ජනය කරගන්න ආවර්ජනය කරගන්න පුළුවන් ආන් එහෙම තත්වයක ඉන්නවා නම් විතරක් කියන්න පුළුවන් එයාට සුත ධනය තියෙනවා කියලා. එහෙම තත්වයක ඉන්නවා නම් මතක තියාගන්න පුළුවන් නම් අමතක බවක් නැත්තම් සුත ධනය තියෙන ඒක ධනවත්කම. අපිට තියෙන ගැටලුවක් නේ සමහරලාට කියන්නේ කොච්චර ඇහුවත් මතක නැහැ කියලා. ඒ කියන්නේ එහෙනම් ශ්‍රුත ධනෙ අපි ගාව නැහැ. මනාව ශ්‍රුත ධනයක් තියෙනවා කියලා කියන්නේ අහපු දේ හොඳට මතක තියාගන්නවා. ඒ නිසා සඳහන් කළා සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා කියන මේ කාරණා ටික. මේ කර්ම සම්පූර්ණ නම් සුත ධනය තියෙනවා කියලා සඳහන් කරනවා. හයවෙනි එක ඡාග ධනය. මොකද මේ ඡාග ධනය කියලා කියන්නේ? පහ වූ මසුරු මල සහිතව ගිහි ගෙදර වාසය කරයි. පහ වූ මසුරු මල සහිතව ගිහි ගෙදර වාසය කරයි. මසුරුකම කියලා අපි කියන්නේ ලෝභකම. එහෙනම් ගිහි ගෙදර තමයි ජීවත් වෙන්නේ. කිසිම ලෝභකමක් ලෝභකමක්. දෙන්න දෙයක් තිබුණොත් දෙන්න කෙනෙක් ආවොත් කෙනෙක් ඇවිල්ලා ඉල්ලුවොත් දෙන්න තියෙන ඕනෑම දෙයක් දෙන්න පුළුවන්කමින් පුළුවන්කමින් ඉන්නවා. සමහර වෙලාවට සමහර කෙනෙකුට එහෙම බෑ. නමුත් හිතේ ලොකු ආත්ම වංචාවකුත් තියෙනවා. සමාජයට පේන්නත් ඕනේ. නමුත් යටින් තියෙන කැමැත්තක් නෙමෙයි. කොහොම දේවල් මේ ශාසනය හරියට සඳහන් කරලා තියෙනවා. සමහර කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා පහුගිය දවසක. ස්වාමින් වහන්සේ නමක් ගෙදරට වැඩියාම උන්වහන්සේට වාඩි වෙන්න එළලා දෙන ඇතිරිල්ල අපි පාවිච්චි කරගුවොත් පෞසිද්ධ වෙනවද කියලා. මේ ඇතිරිල්ල ආපහු ගෙදර පාවිච්චි කරුවොත් පෞසිද්ධ වෙනවද කියලා. ඉතින් ඇතිරිල්ල මේකම කෙලෙස් එක තියෙන ගැටුමක් මේ තියෙන්නේ. මේ ඇතිරිල්ල ඕනනම් දැන් කීවොත් පෞසිද්ධ වෙනවා. ඔක පාවිච්චි කරන්න එපා. එහෙම කිව්වොත් ඇතිරිල්ල අයින් කරන්න පුළුවන් මට්ටමක අපි ඉන්නවා. ප්‍රතිකල් අයින් කරන්න පුළුවන් නේ. ස්වාමින් වහන්සේ නමක් හදිස්සියෙ ඇවිල්ලා අපේ ගෙදර වාහනේ ඉල්ලගෙන යනවා. අහන්නේ නැහනේ උන්වහන්සේ පාවිච්චි කරපු හින්දා වාහනේ අයින් කරන්නද කියලා. ඇතිරිල්ල අයින් කරන්නද අහනවා මිසක් පුටුව ගැන අහන්නේ නැහනේ. ඒ කියන්නේ පුටුව අයින් කරන්න බෑ ඇතිරිල්ල අයින් කරන්න පුළුවන්. එතකොට අර ලොකු තැනට යන්නේ නෑ. ඉතින් ඒකයි මම කිව්වේ කෙලස් එක්ක සටනක් මේ තියෙන්නේ. ලාභාල දේ අයින් කරනවා. පුටුව අයින් කරන්නද ඒකත් ගෙනහිල්ලා පන්සලට දෙන්නද කියලා කවදාවත් අහන්නේ අහන්නේ නෑ. එතකොට ඒ මෙතන මේ කතා කරන ත්‍යාග ධනයේ ගාවට එහෙම යන්න එහෙම යන්න පුළුවන්කමක් නැහැ. හරියටම සත්‍යවාදී වෙලා ඉන්න ඕනේ. මට ඇත්තටම දෙන්න පුළුවන්ද කියන තැන. මට ඇත්තටම අත්හරින්න පුළුවන්ද ඕනෙම දෙයක්. මේක ඊළඟ කාරණාවෙත් ඒ කාරණාවම පැහැදිලි කරනවා. එතකොට මෙතන සඳහන් කළා මුත්ත චාගු හරියටම අත්හරින්න පුළුවන් නම් චාග ධනෙ තියෙනවා නම් මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ. කොහොමද? මුත්ත චාගු නිතරම දීමට සූදානම්. ඕන වෙලාවක ඕන වෙලාවක අත්හරින්න ලෑස්ති. මුත්ත චාගු ඊළඟට සඳහන් කළා පයත පානී හැම කල්හිම දීම සඳහාම පිරිසිදු කරගත්ත අතක් ඇතිව ඉන්නවා. ඕනම වෙලාවක දෙන්න නිකන් අර අත හොදලා ලැහැත්ති කරගෙන ඉන්නවා වගේ දෙන්න වෙන්නේ කොයි වෙලාවෙද කාටද කොතෙන්ටද ඒක දෙන්න ලෑස්ති. පයත පානී. වස්සග්ග රතෝ තමා සතු දේ බෙදා හැරීමට කැමැත්තක් දක්වනවා. තමන් සතු වස්තුව හංගගන්න නෙමෙයි කැමැත්තක් තියෙන්නේ. පුළුවන් තරම් බෙදලා දෙන්න කැමැත්තක් තියෙනවා. යාච යෝගෝ කෙනෙක්ට පැමිණ ඉල්ලීමක් කරන්න සුදුසුයි. මේ ගෙදරින් ඉල්ලීමක් කෙරුවොත් නම් ලැබෙනවා. බය නැතුව ඒ ගෙදර ගිහිල්ලා මොනවා හරි ඉල්ලන්න පුළුවන් මිනිස්සු ගාව විශ්වාසයක් ඇති වෙලයි තියෙන්නේ යාච යෝගෝ. දාන සංවිභාග රතු විවිධ දේවල් දන් දෙන්න නිතර නිතර පුදුම කැමැත්තක් තියෙනවා. එකම දෙයක් නෙමෙයි විවිධ දේවල් දෙන්න පුදුම කැමැත්තක් තියෙනවා. එහෙම කැමැත්තෙන් ඉන්නවා. මේ දේ හරියටම කෙනෙකුට කරන්න පුළුවන් නම් ඒ දේ හරියටම කෙනෙක් තුළ තියෙනවා නම් අන් එයා ගාව මිත්‍යාග ධනය කියන එක තියෙනවා. ඒ කියන්නේ මේ කාරණා පහම ඒ විදිහට සම්පූර්ණ වෙන්න ඕන ත්‍යාග ධනෙ තියෙන්නේ. එහෙනම් මොනවද? මුත්තචාගෝ, පායතපාණී, වස්සග්ගරතෝ, යාච යෝගෝ, දාන සංවිභාග රතු. මේ කාරණා ටික සම්පූර්ණයි නම් ඔහු ගාව තියෙනවා මිත්‍යාග ධනෙ කියන එක. නැතුව මේ එවුව නිකම්ම ලැස් වෙන්නේ අපි ගාව තියෙන්නේ මේ කරුණ සම්පූර්ණ වෙන්න ඕනේ. සත්‍ය වෙන්න ඕනේ. සමාජයට එකක් වෙන්නලා තව එකක් කරන්න ගියොත් ඒක කවදාවත් සාර්ථක වෙන කාරණාවක් වෙන්නේ නැහැ. කොතනදී හරි මට ආපහු මුලට ගිහිල්ලා එතන ඉඳලා එන්න එන්න වෙනවා. ඒ නිසා අතීතයේ නම් සමහර ලාවට කතා කරන්න ගියහම දෙපාරක් හිතුවේ නෑ. ඇත්තම කතා කළා. හරි ඒක ජාතක කතාවක් තියෙනවා. කන්හ දීපායන චරිතේ. අහලා තියෙනව නේද? ඇත්තම කතා කරපු හැටි. දරුවත් එක්ක ගියා තාපසතුමා හම්බෙන්න. තාපසතුමත් එක්ක අම්මයි තාත්තයි කතා කර කර හිටියා. සක්මන කෙරවලේ දරුවා සෙල්ලම් කර කර හිටියා. දරුවා ගැතේ බෝලයක් තිබ්බා. ඒක සක්මන කෙරවල තිබිච්ච හුඹහේ නලයක් ඇතුළට ගියා. දරුවා බෝලය දාන්න අත දානකොට සර්පයා දෂ්ටි කිතුවා. ළමයා එතනම සිහිනතුව වැටුණා. අම්මයි තාත්තයි දැක්කේ පස්සේ. දැක්කට පස්සේ දෙන්නම දුවගෙන ගිහිල්ලා ළමයා උස්සගෙන ගියා තාපසතුමා ගාව. ගිහිල්ලා තාපසතුමාට කියනවා පැවිද්දෝ හරියට බේත් දන්නවා. පැවිද්දෝ හරියට මන්තර දන්නවා. අනේ කොහොම හරි දරුවා බේරලා දෙන්න. තාපසතුමා සඳහන් කරනවා මම මහන උනේ වෙදකම් කරන්න නෙමෙයි. මම මහන උනේ යන්තර දාන්න නෙමෙයි. එහෙනම් මම ඒව නම් දන්නේ නැහැ. දැන් මේ දරුවා සිහිමූර්ජා වෙලා වැටිලා ඉන්න පන්සල හදලා දීලා තියෙන්නේ මේ දායක මහත්තයම තමයි. ඊට පස්සේ මේ දෙන්න කියනවා අම්මයි තාත්තයි ඔබ වහන්සේ බොහෝ කල් සිල් රැක්කා. පුරුවන් සත්‍ය ක්‍රියාවක්වත් කරන්නේ. දරුවා බේරගන්න. ටික වෙලාවක් කල්පනා කරලා කිව්වා හොඳයි. මම සත්‍යක්‍රියාවක් කරන්න. දැන් අපි අය දන්නව නේද හරියටම සත්‍යක්‍රියාවක් කරන්නේ කොහොමද කියලා. හරියටම සත්‍යක්‍රියාවක් කරන්න අපි ගාව තිසරණ සහිත පන්සිල් තියෙන්න ඕනේ. ඊළඟට දැන් අපිට කියන්න පුළුවන්නේ බුද්ධ රත්නයේ සත්‍යයි, පිරූ පාරමිතා සත්‍යයි, ෂඩ්වර්ණ රශ්මිය සත්‍යයි. මේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ කියන මේ දේවල් සත්‍යයි. ධර්ම රත්නයත් සත්‍යයි, ආර්ය මහා සංඝරත්නයත් සත්‍යයි. ඕක කවදාවත් වෙනස් වෙනවද? තුනුරුවන් පිළිබඳව ඒ කාරණාව කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් ඔය ටිකක් මතක් කරලා සත්‍ය ක්‍රියාවක් කරනකොට අපි ගාවත් යම් ගුණයක් තියෙන්න ඕනේ එතෙන්ට එකතු එකතු කරන්න. ඒත් එක්ක තමයි සත්‍ය ක්‍රියාව බලවත් වෙන්නේ. අර වටුපැටියෙක් ගැන කියවෙන අපේ ජාතක කතාවක් තියෙනවා. ආගේ ජාතක කතාව කියවහම වටුවෙක් වෙලා ඉඳලා බෝසතාණන් වහන්සේ කරපු සත්‍ය ක්‍රියාවෙන් මේ කරුණ හොඳට හොඳට පැහැදිලි වෙනවා. වතු පෙට්ටියක ඇටියට කරපු සත්‍යක්‍රිය. දැන් එහෙනම් තුනුරුවන් ගුණ සත්‍යයි. ඕකට එකතු කරන්ඩ මම ගාවත් සත්‍යයක් තියෙන්න ඕනේ. දැන් මොනවද මම ගාව තියෙන සත්‍යය? හරියටම සත්‍යක්‍රියා කරන්න. තාපසතුමාට කියවනේ දැන් ඔබ වහන්සේගේ සීලයෙන් සත්‍යක්‍රියා කරන්න කියලා. හා කීවා. ඇත්තම කතා කළා. පැවිදි වෙලා දැන් අවුරුදු 50 ගානක්. තාපසතුමා සත්‍යක්‍රියාවක් කරන මේ දරුවගේ නම යඤ්ඤදත්ත. සත්‍යක්‍රියාව කරන යඤ්ඤදත්ත. මම මහාන වෙලා දැන් අවුරුදු 50 ගානක්. 50 ගානක් මහාන වෙලා හිටියා. ඒ වුණාට මං කැමැත්තෙන් මහානකම කෙරුවේ දවස් 7යි. දවස් 7යි කැමැත්තෙන් හිටියේ අනිත් අවුරුදු 50 ගානම ඉන්නේ අකමැත්තෙන්. මේක තමයි මගේ ඇත්ත. ළමයාගේ ඔළුවේ තිබිච්ච විස ටික බැස්සා. ඒ හින්දා ළමයා අම්මේ කියාගෙන අම්මා පැත්තට හැරුණා. ඊට පස්සේ තාපසතුමා තාත්තට කිව්වා මට කරන්න පුළුවන් හරිය කළා. ඔබටත් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න කියලා. තාත්තා ඊට පස්සේ මේ මහසිතුවරේ හැමදාම කහවණු 1000 ගණන් වියදම් කරලා තමන්ගේ ගෙදර දන් දෙනවා. නොඑක් ශ්‍රමණ බ්‍රාහමනාදීන්ට දන් දෙනවා. දැන් මෙයා සත්‍ය ක්‍රියාව කරනවා. මගේ ගෙදර හැමදාම දානශාලාවක්. මම හැමදාම එන ඕනම කෙනෙකුට කන්න දෙනවා. මෙයා ඇත්ත කියනවා. හැබැයි එක දවසක්වත් මං කැමැත්තෙන් කන්න දුන්නා නෙමෙයි කියලා. මෙච්චර කල් කැම දුන්නා. කැමැත්තෙන් දීලා නැහැ. ඒක තමයි ඇත්ත. එහෙනම් සමාජයට පේන්න හරි කොහොම හරි දුන්නා. පුතේ ඒ සත්‍යයි ඔබ සූපත් වේවා. එයාගේ බෙල්ල ගාව ඉඳලා ඉන ගාවට එනකන් තිබිච්ච විස බහැලා ගියා. ඇත්ත සත්‍ය වචනේට කරන්න පුළුවන් දේවල් මේ. ඊට පස්සේ තාත්තා කියනවා දැන් ළමයාගේ තව කකුල් දෙක පණන්නේ. තාත්තා කියනවා අපි දෙන්නටම කරන්න පුළුවන් දේ කළා. අම්මට කියනවා ඔබටත් ඇත්තක් තියෙනවා නම් ඔබත් ඒක කියන්න. සත්‍යක්‍රියා කරන්න. අම්මා කියනවා මටත් නම් සත්‍යක්‍රියා කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඔබතුමා ඉන්න එක තමයි මට තියෙන ප්‍රශ්නේ සත්‍යක්‍රියාව කරන්න. ඊට පස්සේ තාත්තා කිව්වා කරන්න දෙයක් නෑ. මං ඕනෑම දෙයක් ඉවසන්නම්. ළමයා වෙනුවෙන් ඇත්ත කියන්න කිව්වා. ළමයාට කියනවා පුතේ අර සිදුර ඇතුලේ ඉඳලා උඹට දෂ්ට කරපු සර්පයා ඒ සර්පයා පිළිබඳව මගේ තුන් හිතකවත් කැමැත්තක් නැතිනේ පුදුම අමනාපයක් අප්‍රසන්න බවක්. ඒ සර්පයාට මං කොච්චර අකමැතිද අමනාපද? උඹේ තාත්තා පිළිබඳව තියෙන ඒ වාගේම අකමැත්තක්. මෙච්චර කල්ම කීවේ නෑනේ. මෙච්චර කල් තමන්ගේ ස්වාමියාට ආදරෙන් කන්න බොන්න දුන්නා, රෙදි හොදලා දුන්නා, තේ වතුර ආදී දේවල් සකස් කරලා දුන්නා, නිදා ගන්න තැන හදලා දුන්නා, ඇඳුම් නැදලා දුන්නා, මේ ඔක්කොම කළානේ. නමුත් අකමැත්ත පෙන්වුවේ නැහැ, හිතයට අකමැත්ත. දැන් සත්‍ය ක්‍රියාව නිසා ඇත්ත කියන්න උනා. අම්මා එහෙම සත්‍යක්‍රියා කරනවත් එක්කම දරුවා ආපහු නැගිටලා දුවගෙන ගියාට සෙල්ලම් කරපු තැනට. ඇත්තනේ විසබැස්සා. ඉතින් ඒ වාගේ මේ වාගේ මේ සත්කාරය ධනෙ පිළිබඳව පැහැදිලි කරලා තියෙන තැන්වල හැබෑවටම අපි ගාව නිවැරදිවම සත්‍ය වශයෙන්ම මේ ධනය මම ගාව තියෙනවද කියලා බලන්න මේ එක එක කරුණක් කරුණක් ගානේ සැලකිලිමත් වෙලා බලන්න ඕනේ. ඒවා තියෙනවා නම් තමයි මං ගාව ශ්‍රද්ධා ධනෙ, සීල ධනෙ, හිරි ධනෙ, ඕත්තප්ප ධනෙ, සුත ධනෙ, ඡාග ධනෙ, පඤ්ඤා ධනෙ මේ දේවල් තියෙන්නේ. ආන් ඒ නිසා මේ කරුණු හතක් තියෙනවා මේක පහසුවෙන් ලබන්න පුළුවන් කියලා නම් සාසනය සඳහන් කරන්නේ නෑ ඒක ඊටාම පහසුවෙන්ම ලැබෙන දෙයක්. හයවෙනි කාරණාව පඤ්ඤා ධනෙ. මෙතන ප්‍රඥාව කියලා කියන්නේ සඳහන් කළා උදයබ්බේ ඥානය දකින්න තරම් ප්‍රඥාවක් ඇත්නම් ඔහුට ප්‍රඥා ධනෙ තියෙනවා කියලා. එහෙනම් මේ අපි හිතන සාමාන්‍ය මට්ටමේ තියෙන එකක් නෙමෙයි උදයබ්බේ ඥානය කියන තැනට යන්න තරම් ප්‍රඥාවක් තියෙනවා නම් ප්‍රඥාව ධනයක් බවට පත් වෙලා තියෙන්නේ ආන් එතනයි කියලා සඳහන් කරනවා. එහෙනම් මේ සත්‍තාර්ය ධනය යම් කෙනෙක් ගාව හරියටම තියෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගෙන් අපට හම්බ වෙච්ච ධනයයි. ආන් ඒ ටික හරියටම අපි ගාව සම්පූර්ණ කරගන්නවා නම් ශාස්ත්‍රුන් වහන්සේගෙන් ලැබෙන දායාදය පත්‍යවේක්ෂා කරන්න කියලා සඳහන් කළා. මේ හම්බෙච්ච දායාද ටික මේ විදිහට සම්පූර්ණ කරගෙන යමෙකුට පත්‍යවේක්ෂා කරන්න පුළුවන් නම් මේ කරුණ ඒ පුද්ගලයා හැබෑම ශ්‍රේෂ්ඨ බෞද්ධයෙක්. ඔහු මෙරිලා දුගතියක යන්නේ නැති කෙනෙක්මයි. ඒක තමයි හයවෙනි කාරණාව. හයවෙනි කාරණාවේ සිහිපත් කළේ සත්ව මහත් පච්ච වෙක්කනතා සත්ව මහත් පච්ච වෙක්කනතා කියලා කියන්නේ මේ ශාසනයේ ශාස්ත්‍රඥ වහන්සේ මොනතරම් උසස්ද යන්න ප්‍රතිවේක්ෂා කරන්න කිව්වා මේ වීරය බොජ්ජංගේ වැඩෙන හැටි අපේ ශාසනයේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ මොනතරම් උසස් කෙනෙක්ද ඒ කියන්නේ අපේ ආචාර්යයන් වහන්සේ මොනතරම් උසස් කෙනෙක්ද කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ බව සිහිපත් කරන්න කිව්වා. එහෙනම් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ මේ ඉතිපිසෝ පාඨයේ තියෙනවා ಗುಣ 9ක්. මේ ಗುಣ 9 මෙනෙහි කර කර මෙනෙහි කර කර භාග්‍යතුන් වහන්සේගේ අනන්ත ගුණ සිහිපත් කරනවා. මේ විදිහයි උන්වහන්සේ. බෝධිසත්ව කාලේ මෙහෙමයි පාරමිතා පිරුවේ මෙහෙමයි දන් දුන්නේ මෙහෙමයි බුද්ධත්වයේ වෙනුවෙන් අත්හැරියේ මෙහෙමයි කැපකිරීම කළේ මෙහෙමයි. ඊළඟට උන්වහන්සේට බුද්ධත්වයේ ගාවට එනකොට තිබුණ ශක්තිය, උන්වහන්සේගේ කුසල් මෝරලා තිබුණ හැටි, උන්වහන්සේට සජීවී අජීවී පරිසරයේ සලකපු හැටි, මේ ගහ ගලට පවා දැනුන භාග්‍යතුන් වහන්සේගේ අනන්ත ගුණ කදම්බේ මේ මේ දේවල් කල්පනා කර කර කල්පනා කර කර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ බව හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ මාතෘ ගර්භයට වඩිනකොට නිමිති 32ක් පහළ වුණා. එතකොට මේ හිතන්න තියෙන දේවල්. මාතෘ ගර්භයෙන් එළියට වරිනකොටත් නිමිති 32ක් පහළ වුණා. ලෝචරා බුදු බව ලබන වෙලාවෙත් ධම්සක් දේශන වෙලාවෙත් නිමිති 32 32 පහළ වුණා. තවත් නොඑක් ආශ්චර්යමත් සිදුවීම් විශාල වශයෙන් සිද්ධ වෙන්න පටන් අරන් තිබුණා. මේ ශාසනයේ ශාස්ත්‍රුන් වහන්සේ ආන් ඒ වාගේ ආශ්චර්යමත් විදිහට ලෝකයට පහළ වුණ ලෝකේ වැඩ හිටිය කෙනෙක්. බෝධිමූලයේ ගාවට වඩින වෙලාවේ සසර කරගත් ප්‍රාණඝාත කියන අකුසල ධර්මයක් නම් ඉදිරියට විපාක දෙන්න ඇත්තෙම ඇත්තෙම නෑ මොන තරම් දීර්ඝ සංසාරයකද ප්‍රාණඝාත එකක්වත් නැහැ. ඒ ඔක්කොම ඉවර වෙලා. ආන් ඒකින්ද තමයි කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ නසන්න බැරි. කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුවේ ලේ බින්දුවක්වත් හොලවන්නවත් බැරි. එහෙනම් අර ගල්පතුර වැදිලත් භාග්‍යතුන් වහන්සේගේ ශිරීපාදයේ තුවාල වුණේ තුවාල වුණේ නැහැ. තල්මක් විතරයි ඇති වෙන්නේ. මාරසේනාව ආපු වෙලාවේ වැහි නමයක් වැස්සෙව්වා. පළවෙනියෙන් මේ ආයුධ වර්ෂාවකුත් වැස්සෙව්වා. ආයුධ වැස්සා නමුත් ඒ සියලුම ආයුධ බෝසතාණන් වහන්සේ ළඟ මොනවා වුණාද? ආයුධ වැස්ස ළඟට එනකොට මල් වැස්සක් වුණා. ඒ කියන්නේ මේ ආයුධ ඇනිලා කැපිලා ජීවිතය විනාශ වෙන්න තරම් අකාලේ විනාශ වෙන්න තරම් උන්වහන්සේට කරුණයක් නෑ සියලු ප්‍රාණඝාත ඉවර කරලායි තියෙන්නේ. එහෙනම් බෝධි මූලයට වැඩි වෙලාවේ එහෙමයි. ලෞතර බුදුබව ලැබුව වෙලාවේ එහෙමයි. මංගල ධර්මදේශනාව සිදු කරපු වෙලාව මෙහෙමයි. කෝටි ප්‍රකෝටි ගණන් දෙවියෝ බ්‍රහ්මියෝ පිරිවරාගෙන මේ මිනිස්යන්ට ධම් දේශනා කළා. ආන් එවන් ආශ්චර්යයි අපේ බුදුරජාණන් වහන්සේ. ආන් එහෙම කල්පනා කර කර කල්පනා කර කර බුදුරජාණන් වහන්සේගේ ගුණ මහත්ත්වය පිළිබඳව කල්පනා කරන එක තමයි සත්තු මහත්ත පච්ච වෙක්කනතා මේ වාගේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූන් වහන්සේ නමකගේ ශාසනයේ දරුවන් බවට පත්වෙච්ච අපි මේව කුසීතයන් වෙන එක ගැළපෙනවද කියලා තමන්ට තමන් විසින්ම අවවාද කරගන්න කිව්වා මතක තියාගන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බව කියලා හැම වෙලාවෙම තමන්ට කියාගන්න කිව්වා රාගයක් කෙනෙකුට ඕක කියන්න පුළුවන් ද්වේෂයක් කෙනෙකුට ඕක කියන්න පුළුවන් මෝහසිතක් කෙනෙකුට ඕක කියන්න පුළුවන් මතක තියාගන්න මෙතරම් ශ්‍රේෂ්ඨ නායකයෙක්ගේ ශ්‍රාවකයෝ කියන කාරණාව කියලා තමන්ට අවවාද කරගන්න කියලා කියනවා ඊට පස්සේ හත්වෙනි කාරණාව සඳහන් කරනවා ಜಾති මහත්ත්ව පච්ච වෙක්කනතා මොකද මේ ಜಾති මහත්පච්ච වෙක්කනතා මේ ශාසනය තුළ ඉපදීම මොනතරම් මහත්ද යන්න නුවණින් සලකලා බලන්න කියලා කිව්වා. දැන් මේ කාරණාව නම් අපි උදෙත් කතා කළා මොන යම්ම හේතුවක් නිසා හරි අපි වෙනත් මිත්‍යා දෘෂ්ටික කුලයක පවුලක ඉපදුනා එහෙමනම් මේ විදිහට බණ අහන්නෙත් නැහැ අපි තිසරණ සරණ යන්නෙත් නැහැ අපි පන්සිල් ආරක්ෂා කරන්නෙත් නැහැ අපි ගුණධර්ම කියනවා දන්නෙත් නැහැ පස්පව් දසකුසල් දන්නේ නැතුව පවුම පවුම පවුම වැඩියෙන්ම කරලා කරලා ආපහු ආපහු නිරය ලෝකවලම දිගින් දිගට දිගින් දිගට උපතින්න කරුණු කාරණා තමයි එහෙම වුණාම හැදෙන්නේ. එහෙනම් මේ ශාසනය තුල ඉපදීම මොනතරම් මහත්ඵලද? අපිට මේ ශාසනය ඉපදිච්ච නිසා තුනුරුවන් හම්බුණා. එතකොට මේ තුනුරුවන් කියේ බුද්ධ රත්නයත් හම්බුණා, ධර්ම රත්නයත් හම්බුණා, සංඝ රත්නයත් හම්බුණා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළ තිබිච්ච උතුම් සිල් හම්බුණා. තිසරණ මත පිහිටලා සිල්වත් ජීවිතයක් ගත කරන්න. තෙරුවන් සරණ ගිහිල්ලා සිල්වත් ජීවිතයක් ගත කරපු නිසා සතර අපාවියෙන් මිදෙන්න පුළුවන්කම තිබුණා. එහෙමනම් ඒක තමයි මේ ශාසනයේ ඉපදීම මොනතරම් මහත් දෙයක්ද ශ්‍රේෂ්ඨ දෙයක්ද උතුම් දෙයක්ද ඒ විදිහට මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඕනේ. මොකද ඔකට කරුණ ඕන තරම් අපේ අය දන්නවා පංච පුබ්බ නිමිත්ත සූත්‍රයේ එහෙම අපි අහලා තියෙනවා. දෙවියෝ දිවි ලෝක වලින් චුත වෙලා ඉන්නේ මොකටද කියලා දන්නව. වෙනත් මනුස්ස ලෝකේ දියුණු රටවල් ඕන තරම් තියෙද්දි වැඩියෙන් ඒගොල්ලෝ මේ වාගේ තුන්වෙනි ලෝකේ නමුත් රටවල් වලට එන්න කැමැත්ත දැක්ුවේ මේ තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන්න හැකියාවම හිතියෙන නිසා හරියටම කරගන්න. ආන් ඒ හින්දා පින් කරගන්නයි මෙහාට ආවේ කියන කාරණාවල් ওই පංච පුබ්බ නිමිති සූත්‍රයේම සඳහන් කළා. එහෙම ආපු අයට කල්යාණ මිත්‍රයෝ මුණ ගැහිලා සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ බව සිහිපත් කරනවා. ඊළඟට සබ්‍රහ්මචාරී මහත්පච්ච වෙක්කනතා අටවෙනි එක. සබ්‍රහ්මචාරී මහත්පච්ච වෙක්කනතා. මේ ශාසනයේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ උසස් බව නුවණින් සලකලා බැලීම. මොකද්ද මේ ශාසනයේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ උසස් බව නුවණින් සලකා බැලීම කියලා කිව්වේ. අපේ ශාසනයේ හිටපු ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා ගුණ පුරපු ගුණ පුරපු හැටි, අත්හැරපු හැටි, සංසාරයට බය වෙච්ච හැටි, සසර රෝගය සුවපත් කරගන්න කටයුතු කටයුතු කරපු හැටි තමයි මෙතන මේ සඳහන් කරන්න හදන්නේ. සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ උසස් බව. එහෙනම් සරියුත් මුගලන් දෙනම වහන්සේ පිළිබඳව කතා කරනකොට අපි මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා එක දිගටම ආත්ම 500ක් ඍෂි ප්‍රෞජ්ජාවෙන් පැවිදි වෙලයි හිටියේ රාගසිතින් යුක්තව තමන්ගේ ශරීර අවයවයකට තමන්ගේ අතවත් තියලා නෑ කොච්චර කාලයක්ද ආත්ම 500ක් ඒසා දීර්ඝ කාලයක් රාගයෙන් තොරව උන්වහන්සේලා කටයුතු කරන්නට යෙදුණා. රාගය අතහැරලා සංසාරයෙන් එතර යෑම මූලිකත්වයේ බවට පත් කරගෙන කටයුතු කරන්නට යෙදුණා. තව නොඑක් පරිත්‍යාග කරපු උත්තමයන් වහන්සේලා නන්ද කුමාරයා ජනපද කල්යාණි මග දිගට අඬ ගහනකොට අත්හැරලා දැම්මා. තවත් ඒ වාගේ ශ්‍රේෂ්ඨයෝ තමන්ගේ පංචකාම සම්පත් අතහැරලා දැම්මා. ධන ධාන්‍ය අටකොට පුරවලා තිබිච්ච දේවල් කිසි වග විභාගයක් නැතුව රජුරවන්ට කියලා අතහැරලා දැම්මා. පිප්පලි කුමාරයාගේ චරිතය අපි ඒක හොඳට දන්නවා. ආන් ඒ වාගේ බොහොම පහසුවෙන් අත්හැරියා මොකක් වෙනුවෙන්ද? සබ්‍රාහ්මචාරීන් වහන්සේලාගේ උසස් බව නුවණින් සලකා බැලීම වෙනුවෙන්. ඊළඟට පින්නතනේ කුසීත පුද්ගල පරිවර්ජනතා කම්මැලියන් හාත්පසින්ම වර්ජනය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කම්මැලිය හැම පැත්තෙන්ම අත්හරින්න කිව්වා. මොකද කම්මැලියෙක් එක්ක හිටිය අනික් කෙනත් අනිවාර්යෙන් කම්මැලි වෙනවමයි. ඒක නවත්තන්න විදිහක් ඇත්තෙම නෑ ඍජුව කොන්ද තියාගෙන මනාව කටයුතු කරන කෙනෙක් ඉන්නවනම් ආන් එහෙම අයත් එක්ක කටයුතු කරන අය හැම වෙලාවෙම ඍජුවම කටයුතු කරනවා. කම්මැලිය ගාවට ගියපු දවසට එයා බොහොම තද කම්මැලියෙක් බවට පත් වෙනවා. ආන් ඒකයි සඳහන් කළේ කුසීත පුද්ගල පරිවර්ජනතා. එතකොට බාල පුද්ගලයෝ මේ කුසීත කියහම බාල පුද්ගලයා කාටද බාලයා කියලා කියන්නේ? පස්පව් දස අකුසල් කරන කෙනා. අපේ බුදුරජාණන් වහන්සේ අපිට උපදෙස් දෙන්නේ අසේවනාච බාලාන පණ්ඩිතානංච සේවනා කියලා කියන්නේ ඉස්සරලා බාලයන් අත්තරින්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලායි තියෙන්නේ. එහෙනම් ওই කාරණාව කොහෙද සඳහන් වෙන්නේ? මහා මංගල මහා මංගල සූත්‍රයේ. එතකොට මහා මංගල සූත්‍රය කියලා කියන්නේ මොන කරුණු දන්තරගත වෙන්නේ? මේ ලෝකේ තියෙන මංගල කරුණු කීයක් අන්තර්ගතද? එතකොට මංගල කරුණු 30 ගාණක් අන්තර්ගත වෙන මේ මංගල සූත්‍රය. මේ කරුණු 30 ගාණ හැර තවත් උසස් කරුණක් මේ ලෝකේ තියෙනවද? බාහනක දැන් මංගල සූත්‍රය ගැන අපි හිතාපු නැති තරම්. මේ කරුණු 30 ගාන හැර මේ විශ්වයේ මීට වඩා උසස් කරුණු තව නැත්නම් වෙන කොච්චර කරුණක් තියනවද ඒ සියලුම කරුණු මේ කරුණු 30 ගානට වඩා පල්ලෙහින් තමයි තියෙන්නේ. ඒ තරම් උතුම්ම මංගල කාරණා 30 ගානක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනකොට අසේවනාච බාලාණං බාලයන් ආශ්‍රය කරන එක තහනම්ම කරලා තියෙනවා. පාප පුජ්‍යයන් අසු කරන්න එපා කියලාමයි කියන්නේ. බාලයෝන කොහොමත් එපා. හැබැයි ඒ වුණාට අපි බාලයෝ අත්හැරලා තියනවද? නෑ අපි තවත් වෙන වංචාවක මුලාවක ඉන්නවා. තුනුරුවන් එහෙම වැඳලා අපි අන්තිමට ප්‍රාර්ථනා කරනවා ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය. මේ මට කවදාවත් මේ මහ කුසලයේ බලයෙන් බාල සමාගමයක් බාල ඇසුරක් නොවේවා කියලා හැමදාම කියනවා. ඒ කීවට කවදාවත් බාලිව අතහැරපු බව පේන්නේ පේන්නේ නැහැ. ඉන්නවා ඒ කට්ටිය පැත්තකින් තියාගෙන. මට අහවල් අහවල් අහවල් වැඩේ කරගන්න අහවලා අහවලා ඕන වෙනවා. ඒ හින්දා ඒගොල්ලෝ කවදාවත් අත්හැරලා අත්හැරලා බෑ පැත්තකින් තියාගෙන ඉන්න ඕනේ. නමුත් බුදුරජාණන් වහන්සේ පැත්තකින් තියාගෙන ඉන්න නෙමෙයි දේශනා කළේ අත්හැරලා ඉවරම කරලා අහකටම දාන්න කියලා. මොකද අද එයා බොහොම හොඳට මගෙත් එක්ක හිටියට එක්කෝ එයාගේ ඇතුළ හොඳ නැහැ. එහෙම නැත්නම් එයා මොන ක්‍රමෙන් හරි මමත් ගන්නවා එයාගේ තැනට. දැන් එතකොට බාලියෝ වැඩි වෙන්න වැඩි වෙන්න රටේ අඥානියෝ විශේෂයෙන් බාලියෝ ආන් ඒ අයට කවදාවත් සත්පුරුෂයෝ සලකන්නේ සලකන්නේ නැහැ. අනුකම්පාව නිසා සලකන්න ඉඩක් තියෙනවා භාග්‍යතුන් වහන්සේ දීලා. අනුකම්පාව හින්දා. එහෙම නැතුව මගේ වැඩ කරගන්නවත් වෙන වමනාකටවත් ඇසුරු කරන්න ඉඩ දෙන්නේ ඉඩ දෙන්නේ නැහැ. නැතු වර්තමානය ගැන කල්පනා කරලා බැලුවොත් මේ තියෙන නොයේක් විපර්යාස තත්ත්වයන්. වැස්ස නැහැ, ප්‍රශ්න වැඩි, කාලයකට එහෙමයි. තව පැත්තක් වතුරෙන් විනාශ වෙනවා. තව පැත්තක් ගින්නෙන් විනාශ වෙනවා. තව පැත්තක් හුලඟින් තව පැත්තක් නාය ගිහිල්ලා එහෙම එහෙම එහෙම එහෙම මහ විනාශයක් වෙමින් තියෙන බව අපිට පේනවා පෙරට වඩා දැන් වෙනස් කියලා. ඒ කියන්නේ මේ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා අපිට සලකනවා අඩු වෙලයි තියෙන්නේ. වැස්ස වලාහක දෙවියෝ එහෙම සෝවාන් වෙච්ච උතුමන් වහන්සේලා තමයි වැඩිපුර ඉන්නේ. ඉතින් උන්වහන්සේලා කවදාවත් පෞකාරයන්ට උදව් කරනවද? කවදාවත් පව් කරන මිනිසුන්ට උදව් කරන්නේ උදව් කරන්නේ නැහැ. දැන් පව් කරන මිනිස්සුන්ට උන්වහන්සේලා උදව් කරන්නේ රටේ ඇත්තටම සිල් ගුණ ආරක්ෂා කරගෙන ඉන්නේ නැද්ද? ඉන්නවා. ඒ අයට විතරක් පිහිට වෙන්න පුළුවන්ද? ඒ ගෙවල් වල මිදුලට විතරක් වහින්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. ඔකට උදාහරණයක් තියෙනවා. කුණු වෙච්ච මාළුවෙක් ඉන්නවා. මම මාළුවා අරන් යන්නේ අපි කියමු ඔය හබරල කොලයක් හරි තේක කොලයක් හරි කඩාගත්තා කියලා උතාගෙන යන්නේ. දැන් මේකේ උතාගෙන යනවා. මාළුවා හොඳටම කුණු වෙලා. ගෙදර ගිහිල්ලා බලලා මාළුවා විසි කරනවා. මාළුවා නරක් වෙලා හින්දානේ විසික්කේ. අර පොළොවට මොකද කරන්නේ කොලෙත් විසික් කරනවා. කොලෙත් නරක් වෙලාද? කොලේ නරක් වෙලා නැහැ. කුණු වෙච්ච මාළුවාගේ අපිරිසිදු දේවල් ගෑවිලා හින්දා ඒ කොලෙත් දුර්ගන්ධ හින්දා කොලෙත් විසි කරනවා. ආන් ඒ වගේ තමයි මේ සම්මිය දෘෂ්ටික දෙවියෝ පිහිට වෙනකොට නැත්නම් පිහිට නොවෙනකොට මේ හොඳ නරක දෙවල බේර බේර කරන්ද අර ගෙදර මිදුලට වහිනවා එහා ගෙදර මිදුලට වහින්නේ එහෙම කරන්න බෑනේ ඒ හින්දා ඉතින් මාළුවත් මාළුවයි කොළේ දෙකම දෙකම විහික්කලා දාලා තියෙනවා ඊළඟ කාරණාව තමයි අර විදිහට බාලයා එපා කියලා කිව්වට බාලයා පැත්තකින් තියාගෙන පැත්තකින් තියාගෙන ඉන්නවා පස්සේ වැඩක් ගන්න බාලිය වයින් කරලා අයින් කරලා නැහැ. ආන් එහෙම වෙච්චහම අපි බලාපොරොත්තු වෙන දේ අපිට හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැහැ. කුසීත පුද්ගල පරිවර්ජනතා. එහෙනම් කුසීතයෝ හැම වෙලාවෙම හාත්පසින්ම දුරු කරන්න කියලායි දේශනා කළේ. එතන 10 වෙනි කාරණාව ආරද්ධ වීරිය පුද්ගල සේවනතා. වීරිය අරඹන ලද පුද්ගලයන් නිතර සේවනය කිරීම. වීරිය ආරම්භන ලද පුද්ගලයන් නිතර සේවනය කරන සංසාරයෙන් එතර යන්න ඕනේ. ඒ නිසා බණ භාවනා කරන අය සිල් ගුණ පුරන අය, ඒ වෙනුවෙන් වෙහෙසෙන අය, දම්පැන් දෙන අය, එකම ජීවිතයේ සසරෙන් මිදීම බවට පත් කරගත් අය මේ මෙහෙම අයට යම් කෙනෙක් එකතු වෙනවා නම් ඒ පුජ්‍යලයට ඇති වෙන්නේ හැම වෙලාවෙම දියුණුවක්මයි. ඒ පුජ්‍යලයට ඇති වෙන්නේ හැමදාම යහපතක්මයි. එමනම් වීර්ය ආරම්භන ලද පුද්ගලයන් නිතර සේවනය කරන්න කියලා කිව්වට අපිට දැන් වීර්ය ආරම්භු පුද්ගලයන් හොයාගන්න එක පවා සමහරලාට පහසු වෙනවා. කෙසේ වෙතත් වීර්ය ආරම්භපු අය නැත්තේ නැත්තේ නෑ. ආන් එහෙම අය හොයාගෙන ඒ අයගෙන් අවවාද අනුශාසනා අරගෙන ඒ අයගෙන් ජීවිතේ තීරණය කරගෙන මේ කටයුතු වල යමෙක් කුසීතකමින් තොරව යෙදෙනවා නම් ආන් ඒ පුද්ගලයා ජයග්‍රහණය හොයාගෙන යන කෙනෙක් බවට පත් වෙනවා. තදදි මුක්තතා මේ කාරණාවල් හැම වෙලේම තමන්ගේ හිතේ උපදවා ගැනීම නිරන්තරයෙන් අපි උත්සාහ දරිය යුතු කරුණක් හැටියට සිහිපත් කරනවා. මේ සඳහන් කරපු කරුණු 10 හිත තුළ නිරන්තරයෙන් උපදවාගෙන තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගෙන තිසරණ සරණ ගියපු කෙනෙක් හැටියට මේ කරුණු ආවර්ජනය කරමින් ආවර්ජනය කරමින් අපි ඉන්නේ මේ කොයි වාගේ ශාසනයකද අපි ඉන්නේ මේ කොයි වාගේ කාලයකද මේ ශාසනය කොයිතරම් උතුම්ද මේ කාලේ මොනතරම් ශ්‍රේෂ්ඨද මගේ ජීවිතේ මොනතරම් ශ්‍රේෂ්ඨද මම මොනතරම් කුසල් නැමැති ධනෙ වියදම් කරලාද මේ අපූර්ව ජීවිතේ හොයාගත්තේ එහෙනම් ඒක මම හැබෑම සාධාරණයක් ඒ ජීවිතේ වෙනුවෙන් ඉෂ්ට කරනවා ඉෂ්ට කරගන්න කටයුතු කරනවා කියන අවස්ථාව හැම වෙලාවෙම දිනු කරගන්න ඕනේ ආන් එදාට අපිටත් දියුණුවක් හැදෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට අපි කටයුතු කරනකොට අම්මා තාත්තා ගාවේ ඉන්න දරුවෙක් ඊටාම අකීකරුණක් ඒ දරුවා මගේ දරුවෙක් කියලා කියන සමහර දෙමව්පියෝ අකමැති. එපාම වෙලා අපේ කියලා කියන්න කැමති කැමති නැහැ. එහෙනම් මේ ශාසනෙත් සාසනික ප්‍රතිපදාවෙන් එළියට ගිහිල්ලා නම් අපි ඉන්නේ අපි බෞද්ධ බෞද්ධ කියලා කියවට මේ ශාසනයට අපි බාරගන්නේ අපි බාරගන්නේ නැහැ අපි එපා වෙලා එළියෙමයි ඉන්නේ. එහෙම නොවෙන්න ඕන කියලායි මේ කියන්නේ. සිල් ගුණ ආරක්ෂා කරනකොට වීරිය කරන්න කියලා දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම හැසිරෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම ජීවිතේ ගොඩනගන්න පුළුවන් නම් අවසරයක් දුන්නා. බය නැතුව කියන්න කියලා මොකද්ද? මම සාක්ෂි වංශේ බය නැතුව කියනවා මම සාක්ෂි වාසී. හැබැයි හරියටම තිසරණ පන්සිල් තියෙන්න ඕනේ. ඊළඟට සඳහන් කරා මම සුද්ධෝදන මහරජුරුවන්ගේ මොනුබුරා කියන්නේ කියලා. බාණ්ඩක ලස්සන භාග්‍යතුන් වහන්සේ වචන දේශනා කරලා තියෙන හැටි. ඊළඟට සඳහන් කළා මං කියපු විදිහටම සිල්ගුණ දියුණු කරගෙන බය නැතුව කියන්න කිව්වා මම මහරාහුල බද්දයන් වහන්සේගේ බාලමල්ලි කියලා. ඊළඟට සඳහන් කළා මම ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ පුත්‍ර රතනයයි කියලා කියන්න කිව්වා. එහෙම කියන්න අවසර දුන්නේ භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම ජීවිතය සකස් කරගන්න කෙනෙකුට. අපිටත් මේ ජීවිතය ඔතෙන්ට යන්න නැත්තම් අපේ ජීවිත අර කතා කරපු සතර අපායෙන් කොයිතරම් ඈතද දවසින් දවස ගත වෙන මොහොතක් මොහොතක් පාසා අපායට ලං වෙන අය ඉන්න සමාජයක් තුල අපිට පුළුවන් නම් පියවරෙන් පියවර පියවරෙන් පියවර අපායෙන් එහාට අලිය තියන්නේ අපායට විරුද්ධ පැත්තට අඩිය තියන්නේ ශ්‍රේෂ්ඨ බෞද්ධ ශ්‍රාවකයා කියලා කියන්නේ අන්න එහෙම එහෙම කෙනෙකුට. එහෙමනම් පිළිතුරේ අද උදේ ඉඳලා මේ වීරිය සම්බොජ්ජංගය පදනම් කරගෙන මේ අපායෙන් ඈතට ඈතට අපි යන හැටි එහෙම යන්න වීරිය වඩන්න ඕන හැටි අපි සාකච්ඡා කරන්න යෙදෙන මේ කරුණු 11ක් පදනම් කරගෙන. මේ කරුණු කාරණා ටික හරියටම කුසීතකමින් තොරව දිනු කරගන්න යම් කෙනෙකුට පුළුවන් නම් ආන් ඒ පුජ්‍යලයා සංසාරයෙන් මිදෙන්න සතර මඟ සතර ඵල නිර්වාණය කියන ධර්මතාවයන් සාක්ෂාත් කරගෙන සදහතම සසරින් එතර වෙන්න හැකියාව දියුණු කරගන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. එදාට අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. එදාට බුදුරජාණන් වහන්සේ අපිට බොහොම කැමැති. ආන් එදාට භාග්‍යතුන් වහන්සේගේ කරුණාවත් අපිට ලැබෙනවා. ඒ කරුණාව ලැබෙන්න ලැබෙන්න මේ ගමන මීටත් වඩා බොහොම ලස්සනට ඉක්මනට හොඳින් යන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ලොකු කුඩා අපි සියලු දෙනාගේම ඒකායන පරමාර්ථයේ විය යුත්තේ වීර්ය සම්බොජ්ජංගය සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් සතර අපායෙන් මිදෙන්න වීර කීමයි. ආන් ඒ සඳහා ලොකු කුඩා ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරමින් වීර්ය සම්බොජ්ජංගේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීම අපි මෙතනින් අවසන් කරනවා. උදේ සිහිපත් කළා වගේ ආහාර සූත්‍රයේද සම්බන්ධව උදයබ්බේ ඥානයේ තව කොටසක් සහ අසුබ කොටස් ටික ඉතුරු බොජ්ජංග ධර්ම ටික අපිට සාකච්ඡා කරන්න තියෙනවා. අපි මේ චක්කුන් උදපාදී වැඩසටහන තුළ මේ ගැඹුරු කාරණා ටික ඉදිරියට සාකච්ඡා කරමු කියලා සිහිපත් කළා. මේක අපි අතහරින්නේ අතහැරලා යන්නේ මේ කාරණා ටික. මොකද අසුබ භාවනාව වඩන්න බුදුරජාණන් වහන්සේ දේශනා කෙරුවේ කොහොමද කියන කාරණාව මම හිතන්නේ ඊටාම ඊටාම වටිනවා වර්තමානයේ ඒක දැනගන්න එක අති අවශ්‍යම කාරණාවක් ඒ නිසා බොහෝම විචිත්‍රයි නමුත් හරි හරි ගැඹුරුයි නමුත් අපි මේ කාරණාව මුලින් සිහිපත් කළා වගේ තව දේශනා දෙක තුනකට පසුව නැවත උදයබ්බේ ඥානයේ කොටසත් අසුබ කොටස් දෙකත් සාකච්ඡා කරලා ආහාර සූත්‍රය සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම අප ඔබ මම සියලු දෙනාම රැස් කරගත්ත සියලුම පින් මේ මහ පිංකම සංවිධානය කරන්න මූලික අත්වාරම යොදමින් ඔබට මහත් අවස්ථාවක් උදා කරලා දෙමින් අපිටත් බොහෝ කුසල් රැස් වෙන අවස්ථාවක් උදා කරලා දුන්න අපේ හේමක ඩයස් මැතිතුමාටත් එතුමාගේ ආදරණීය ස්වාමි දිනියටත් අපි රැස් කරගන්න පුණ්‍ය ධර්මයන් හැම දවසකම වගේ අද දවසෙත් අනුමෝදන් කරවමු නිරුක් බව නිරෝගී බව චිරජීවනයේ උදෙසා මේ කුසල් හේතු වේවා තව চিරාත් කාලයක් යෙහෙන් වැජබෙමින් මෙවන් ලෝක සාසනික කටයුතු වල යෙදෙමින් තමන්ගේ සංසාර ගමන සුවපත් කරගන්නත් අන් අයට මහත් කල්යාණ මිත්‍රයෙක්සේ කටයුතු කරන්නත් එතුමාණන්ට මේ පුණ්‍ය ධර්මයන් ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාති සමිජ්ජතු සාදු සාදු සාබද්දේවානි සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛත්තං අනුත්තරං දුල්ලදේන මයා ලබ්ධං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදිකේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල ගාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු